ඒක අපිට උහුවයන් නැහැ. ඒ මනුෂ්‍යව නොටිස් වෙන්නේ නැහැ. ඒ වුණාට දැන් අපේම අය, අපේම නෑයෝ, අපේ දරුවෝ එහෙම ඉන්නකොට අපි ඕවා සත්‍ය පුජ්‍යලෙ කියලා ගහගන්න, කතා කරන්න, එහෙම කරන්න යන්නේ. ඉතින් එතකොට ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ කියන ওই ක්‍රියාවලියම හිතන්න ඕනද මේ ආවරණ සටහනක්. ඒක නිසා මේක සත්‍ය පුජ්‍යලෙ නෙමෙයි කියලා ඒක දැනගෙන ඊට පස්සේ ඒත් ගැටෙන යන්නේවා සතුටු වෙනේවා හරි ඒව ගැන අතහැරලා කියන්නේ මේ ක්‍රියාවලියම ඔළුවෙන් හිතන්න ඕන. එහෙමද සංඝාස? ඔව් මෙතන මේ අවස්ථා දෙකක් තියෙනවා. දැන් අපි හිතන්නකෝ ලෝකේ සාමාන්‍යයෙන් අපි දකින්න දේවල් අපි ප්‍රිය අප්‍රිය සහ මදහත් අරමුණු විදිහට අපිට ඇසුරු වෙනවා. දැන් අපි කැමති කෙනෙක් අපිට දැක්කහම අපිට ඒ ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. අපි අකමැති කෙනෙක් දැක්කහම ඒ ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. බහුල වශයෙන් අපි කැමති අකමැති දේවල් තියෙනවා. එතකොට අපිට කැමැතිත් නොවන අකමැතිත් නොවන අරමුණු ඒ අතර බහුල වශයෙන්ම හම්බ වෙනවා. දැන් අපි මිනිස්සු ගොඩාක් ඉන්න තැනකදී අපි දකින්නකොට කැමැතිත් නොවන අකමැතිත් නොවන පුද්ගලයෝ අපිට හම්බ වෙනවා. හැබැයි මේ අපිට මේ තැන් තුනේදීම තියෙන්නේ මෝහය අවිද්‍යාව කියන දේ පදනම් කරගත්ත දැක්මක්. ඒ කියන්නේ දැන් අපි කැමති වෙන තැනත් අපිට තියෙන්නේ සම්පූර්ණම අවිද්‍යාව මත ගොඩනගාගත්ත තණ්හාවෙන් අනුසය වෙච්ච තණ්හාව යෙදෙන තැනක් තමයි අපි කැමති පුද්ගලයෙක් ඇසුරු කරන තැනක තියෙන්නේ. ඒකට එතනදි සිද්ධ වෙන්නේ අපි හැම වෙලාවකදීම අර කර්ම විඥානයේ අත්දැකීම රූපේ පැත්තටම හිතින් පතිත කරලා තියෙනවා. හැබැයි ලෝභයත් එක්ක එකතු කරලා. ඒ වගේම අපි අප්‍රිය තැනක ද්වේෂයෙන් පතිත කරලා තියෙනවා. මෝහය සහ ද්වේෂය කියන එකේ. එතකොට අර මදහත් තැනක අපිට එහෙම එහෙම ප්‍රකට වීමක් නැති තැනකදී අපි සම්පූර්ණ මෝහ සහගත උපේක්ෂාවෙන් තමයි එතන ඇසුරු කරලා තියෙන්නේ. එතකොට අපිට ඒත් අර පුද්ගලයෝ ඉන්නවා කියන සංඥාව නැති වෙලා නැහැ. අපිට එතන අර හටගෙන නිරුද්ධ වෙන ධර්මතා පිළිබඳව දැනුමක් නැතිව අපිට එතන සම්පූර්ණම පුද්ගලයෝ ඉන්නවා කියන தත්ත්වය තියෙනවා. හැබැයි අපි ඒ පිළිබඳව හිතීමක් නැහැ වුණාට වඩා. එතකොට ඒක මෝහසාගත උපේක්ෂාව කියන එක. මේකත් ඔය එක ආකාරයක්. දැන් ඔය ආකාරය නෙමෙයි මේ මේ කතා කරන්නේ. එතකොට මේ මෝහසාගත උපේක්ෂාව කියන තැන නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා සියුම් තැනක් ගැන. ඒකට ඒ තමයි මම අර දෙවෙනි ආකාරය කියලා කිව්වේ. ඒකට දෙවෙනි ආකාරය තමයි අර තැන් තුනේම තිබුණා එක මෝහසහගත ස්වභාවයක්. ඒ කියන්නේ අවිද්‍යාවේ ස්වභාවය. අවිද්‍යාවේ ස්වභාවය තමයි ඇහැට වැටුණු වර්ණ රූපය කියලා දන්නේ නැහැ. දන්නේ නැතිකම නිසා පේන රූපය මිනිස්සෙක් කියලා හිතනවා. එතකොට මේ විදිහට අපි මෙහි විඥාණයෙන් දැනගන්න දේ අත්දැකීම අපි බාහිර රූපේ වෙත්තට නැවත නැවත පමුණවන එක ප්‍රක්ෂේපණය කරන එක අපේ තියෙන මනසෙහි සාමාන්‍ය ස්වභාවය. එතකොට අන්න ඒ මනෝභාවය තුළ තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ කතා කරන්නේ අපිට මේ තන තියෙන යථාර්ථ ධර්මතාව ටික විතරක් දකින්න. ඒකට දැන් ධර්මතා ටික පිළිබඳව කරන විශ්ලේෂණය තමයි අපි භාවනාවක් විපස්සනාවක් තුළදී සිද්ධ කරන්නේ. එතකොට අපි දන්නවා ඇහැ කියලා කියන්නේ මොකද්ද? රූපය කියලා කියන්නේ මොකද්ද? මේක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක් කියන එක පිළිබඳව ධර්මයක් කියන එක අපි දන්නවා. එතකොට මේ ධර්මයන්ගේ ස්වභාවය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවය නම් ඒ ඒ ධර්මය මිනිස්සෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්මය ගහක් කොලක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්මයේ කැමති දේ අකමැති දේ බවට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහි ස්වභාවය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවයයි කියන තැනින් අරමුණු වෙනවා. එතකොට තමයි අර සත්ව පුද්ගල ආත්ම භාව වශයෙන් ඇසුරු කරන්න දෙයක් නැති හුදු හේතු නිසා හටගත්ත ධර්ම සංතතියක් හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දැනුමක් ඒ තුළ ඒ දර්ශනය තුළ ගොඩ නැගෙන්නේ අවබෝධ ඥානයක්. එතකොට අපිට කැමති වෙන්නත් අකමැති වෙන්නත් ඒ වගේම උපේක්ෂාව සහගත වෙලා අතහැර දමන්නත් අපිට භූමිය අත්නේට පැමිණි බාහිර බාහිර ධර්මයන් ඒ ඒ සමගම ඒ ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වීම කියන එක. හේතු ටික ඇති කලෙහි අපිට ඇහැට රූපයක් ගැටලා එතෙන්ට හිත යොමු වෙනවා කියන මේ ටික තියෙනකොට ඒ ධර්මයේ රූපේ පේනවා කියන පැනවීමට ගිහිල්ලා හැබැයි ඇහැ නැති වෙනකොට ඒ රූපේ ඒ මොහොතේ නැති වෙලා යනකොට දැනගන්න හිත නැති වෙලා යනකොට අපිට ආපහු ඒක තියනවායයි කියලා කියන්නට සුදුසු නැහැ. එතකොට අපිට පේනවා අපිට දෙකක් දෙපැත්තට වෙලා. ඒ තමයි රූප රූපාදී ධර්මයන්ගේ ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. ඒ වගේම අපි ඒ පිළිබඳව හිතින් හිතලා දැනගන්න එක මෙහින් උපද්දගත්ත දෙයක්. ඒකත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. එතකොට දැන් අපිට අර හිත පැත්තේ උපදින විතර්ක බාහිර රූපේ පැත්තෙන් පේන්නේ නැහැ. එළියේ පුද්ගලයෝ ඉන්නවා, එළියේ මිනිස්සු ඉන්නවා, දන්න, නොදන්න, කැමැති අකමැති මදහත් ආදී ලෙස අපිට පුද්ගල භාව වශයෙන් හෝ ද්‍රව්‍යාත්මකව හෝ ලෝකයේ තුල පවතින දේවල් තියනවා යයි කියන තැනකට අපිව වැටෙන්නේ නැහැ. අපිට විඥානයේ අත්දැකීම අර දේවල් නිශ්චිත කරගෙන පවතින්නේ නැති නිසා. ඒකට ඒ නිෂ්ක්‍රිත කරගෙන පවතින්නේ නැති නිසා එතනින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හුදු ධර්මය ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම නිසා. ඒ හින්දා ඔය කරුණු දෙක අපි වෙන් කරගන්න අවශ්‍යයි. එතකොට අපි මානසිකාරයේ පැවැත්වීමේදී අපි මානසිකාරය පවත්වන්නේ අර අපි දෙවණියට පැහැදිලි කරපු විදිහට ඇහැට පේන තැනක රූපේ පේන තැනක යථාර්ථයලා පේන තැනක ඇත්තටම තිබුණු යථාර්ථය මොකද්ද කියන එක. ඒක පේනකොට කෙනෙක් කියලා පනවන්න බැරි හුදු ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙන බවට අපිට අවබෝධයක් ඇති වෙනවා. ඒක ඒක ගැන තමයි අපි භාවනාව තුළදී විපස්සනාව තුළදී කතා කරන්නේ. එතකොට ඒක භාවනාව තුළදී විතරක් ඒක කරන්න ඕනේ සංහාස නැත්නම් ඒක භාවනාව තුළින් කරනකොට ඒක අපේ මේකක් වගේ එනවද හැමතිස්සෙම නිතර දෙවිලේ වැඩ කරනකොට. එහෙමයි. ඔව් සම්පූර්ණයෙන්ම භාවනාව වෙලා අපිට ඒක අපි ඒක පුරුදු කරනකොට අපිට දැන් අර අවිද්‍යාවෙහි තියෙන අත්දැකීම ටිකෙන් ටික අපෙන් අයින් වෙනකොට මැකෙනකොට අපිට හුදු ධර්මසන්තතිය පිළිබඳවම පෙරපසු නැතුව දැක්මක් අපිට උපදිනවා. දැන් අපිට මේක ආයාසයෙන් අපි අතට මනසට කියලා දෙනවනේ මේ පාඩම. ඒකට මුලින්ම තේරෙන්නේ නැතුව ඉඳලා ඊට පස්සේ මේක තේරෙන්න ගන්නවා ඇත්තටම මෙහෙම ධර්මතා ටික ධර්ම ටිකක හට ගැනීමක් නේ කියලා. ඊට පස්සේ දැන් අපි ඒක අමාරුවෙන් මානසිකාරය කර කර ඒක මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ඒ අවස්ථාවට අපි මේක භාවිත කරන්න පටන් ගත්තාම දැන් අපි අමාරුවෙන් දේවල් පෙන්නලා දෙන තැනදී ඊට පස්සේ අපිට අමාරුවක් නැතුව පෙන්නලා දෙන්න පුළුවන් වෙනවා. ඒකට අර ඒ දෙක අතර තියෙන පරතරය ටිකෙන් ටික අඩු වෙනකොට මේක පෙරපසු නැතුව. දැන් අද අපි බලන්නේ කෙනෙක් ඉන්නවා ඉන්න තැනක තියෙන මෙහෙම ධර්මතා කියලා අපි පස්සේ තමයි බලන්නේ. හැබැයි යම් වෙලාවක අපිට කෙනෙක් ඉන්නවා කියන දේ ගොඩ නැගෙන්න කලින්ම උපදිනව නම් යම් නුවණක් මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙන තැනකයි මෙහෙම පේන්නේ කියන ධර්මයක් තියෙන තැනකයි මේ විදිහට පේන්නේ කියලා අපිට ওই දෙක දෙපැත්තට වෙලා හම්බෙනවා නම් අන්න ඒ මට්ටමට යනකම් අපිට මේක වඩන්න පුළුවන්කම තියෙනවා වැඩි යුතුයි. ඒකට ඒ භාවනාව ජීවිතයේ බවට පත් වෙනවා. එතකොට ජීවිතයේ සෑම අවස්ථාවකදීම එයාට ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් තමයි එයාට සම්පූර්ණ ලෝකය දකින්න පුළුවන්කම තියෙන. ඒක හරියට කණ්ණාඩි දෙකක් අරගෙන අපි ඇහැට දාගත්තාම අපිට දාගත්ත කණ්ණාඩි දෙක හරහා ලෝකය පේනවා වගේ දෙයක්. ඒ කියන්නේ අපි ආපහු අමුතෙන් බලන්නේ නැහැ. අපි ලෝකෙ දිහා බලනවා. හැබැයි බලන්නේ අර කණ්ණාඩි දෙක හරහා වගේ අපේ දර්ශනය පිරිසුදු කර ගැනීම තමයි අපි සිද්ධ කළේ. එතකොට මේ පිරිසුදු කරගත්ත දර්ශනය හරි නුවණින් දැන දැක අසුරු කරනවා. දැන් අපි ගත්තොත් දැන් රහතන් වහන්සේ නමක් තව කෙනෙකුට ධර්ම දේශනා කරනවා. අපි මේක දිහා බලලා අපි කල්පනා කරනවා මේ රහතන් වහන්සේ අර ඉන්න කෙනාට ධර්ම දේශනා කරනවා කියලා. එතකොට ඇත්තටම මේ ඕක අපි ඒ මානසික මට්ටමින් බැලුවොත් එහෙම ධර්ම දේශනා කරන්න පුද්ගලයෙක් එතන පනවන්න උන්වහන්සේට හිටියෙත් නැහැ. ඒ වගේම ධර්ම දේශනාව අහන්න කෙනෙක් හිටියෙත් නැහැ. උන්වහන්සේගේ දැක්ම තුළ බණ කීමක් හෝ බණ ඇහිීමක් කරන පුද්ගල භාවයක් එතන තිබුණේ නැහැ. එතන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුමක් තියෙනවා. ඒ හින්දා උන්වහන්සේට විතර ප්‍රපංච ගොඩ නැගීමක් නැහැ. හැබැයි අපිට ප්‍රපංච ගොඩ නැගෙන්න අවස්ථාව තියෙනවා. මොකද අර ධර්ම පිළිබඳව නොදන්න කම නිසා අපි ඒවා සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරන ලක්ෂණය නිසා. ඒකට මෙන්න මේ විදිහට ඒක යාගේ ජීවිතයේ බවට පත් වෙනවා. ඒ පත් වෙන තාක් තමයි අපි මේක භවනා වශයෙන් ප්‍රගුණ කරන්නට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේක භාවනාවේදී විතරක් කළ යුතු දෙයක් නෙමෙයි. අපි ගොඩක් වෙලාවට කතා කරන දේ තමයි භාවනාව කියලා වෙලාවක් තියාගෙන මේක මානසිකාරය කිරීම නෙමෙයි කළ යුත්තේ. ඒ ජීවිතයට ප්‍රායෝගික භාවිතයයි කළ යුත්තේ. ඒකට වෙලාවක් නැහැ. අපි කොයිතාක් දුරට මේ දර්ශනය භාවිත කරන්න සමර්ථද මේක ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරනවා කියන එක ඒතාක් දුරකට සිද්ධ වෙන දෙයක්. ප්‍රවණතාවයේ තියෙන අපි භාවිත කිරීම අනුව තමයි ප්‍රවණතාවයේ තියෙන අපි ඒක ඉක්මනින් සාක්ෂාත් කරනවද නැද්ද කියන එක ගැන. ඒ හින්දා ඒ කාරණා වෙදී අපි මේක අපේ ජීවිතේ බවට පත් යුතු දෙයක් කියලා තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ සැරේ සාමාන්‍යයෙන් හොඳේ තේරුණා. ඊළඟ සැරේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ හසිර ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඇහෙනවා. ආ සනහස මේ සනහස දැන් මේ ප්‍රශ්නෙට මම සමහර ඕකක් මට බොහෝ දුර බොහෝ කාලයක් සිට තිබුණ ප්‍රශ්නයක් සනහස දැන් ඔබ අහසෝ කියන විදිහට කර්ම විඥානයේදී තමයි අපිට කර්මය සිද්ධ වෙන්නේ එතකොට එතනදී අපි චන්ද රාජය ඇති වෙලා එතන තමයි භවය හැදිලා භවපත්‍ය ජාතිය හැදෙන්නේ එතනදී එතකොට සනහස අපි කවදද ඔබ අහසේ කිව්වා වගේ අපි ආයාසයෙන් මුලින් ඉඳලම මේක දැන් කරන්න පටන් ගත්තාම කවදා හරි දවසක අපිට එක ස්ථානයකට එනවා මුපිය දැක්ක ගමන් ගියාම අර විපාක අවස්ථාවදී වගේම අපි දැනගන්නවා මේක සත්පුරුෂයාලට නැති බව. ඒතර එතනදී සමානංශය අපි දැක්කා දිත්තේ දිත්තමත්යන් කියන තැනට එන්නේ අපි කවදා හරි දවසක ඒ කියන්නේ මේ ටික ආයාසයෙන් කරගෙන කරගෙන ඉඳලා යම් දවසක අපි අර තත්ත්වයටපත් වෙන එකද මහන්සිය කියන්නේ. ඔව් හරියටම හරි. එතනදී කාරිය මහත්තයා දැන් අපි යම් කිසි අවස්ථාවක දිත්තේ දිත්ත මත්තන් කියලා කියන්නේ ඥානය. එතන එතන උපදින නුවණ. ඒ නුවණ ඉපදවීම සඳහා කරන යෝනිසෝ මානසිකාරය තමයි අපි කරන්නේ. එසේ ඒ මානසිකාරය නිසා තමයි අර ඥාණයට ඥාණය අපිට උපදවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දැක්ම අපේ ජීවිතයට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් විදිහට පිහිටා සිටින්නේ ඒ පිළිබඳව අපි මේ මානසිකාරය පැවැත්වීම තුළ. එතකොට ඒ නිසා අද අපිට තියෙන්නේ ඒ පිළිබඳව තියෙන මානසිකාරය පැවැත්වීම. ඒකයි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය හැම වෙලාවකදී මේක අපි නුවණින් මෙනෙහි කිරීම කරනවා. ඒ ධර්ම විශේෂෙහි පවතින නුවණින් මෙනෙහි කිරීම සිද්ධ කරනවා. ඒකට ඒ නුවණින් මනසිකාරයේ පැවැත්වීම තමයි මෙතනදී ප්‍රධානම කාර්ය බවට පත්වන්නේ. එතකොට මේකෙදී අපි ප්‍රායෝගිකව අපි ජීවිතයට මේක පුරුදු කරනකොට භාවනා කරනකොට උනත් අපිට මේ ක්‍රියාත්මක වෙන විදිහේ අවස්ථා දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි අපි මානසිකාරයේ පැවැත්වීම සහ මානසිකාර ප්‍රත්‍යයෙන් උපදින නුවණ භාවිත කිරීම. මේක බොහොම ප්‍රායෝගිකව මේක කරන කෙනෙකුට මේක වෙන් කරගන්න ඉතාම පුළුවන් සම්පූර්ණ තියෙනවා. මානසිකාරය කියලා කියන්නේ අපි මෙනෙහි කරනවා. අපි හිතනවා. ඒක ගැන අපි කල්පනා කරනවා, විතර්ක කරනවා. ඇහැට පේන රූපය ගැන අපි පෙන්වන්නට පස්සේ අපිට ඇති වෙන අවස්ථාවක උනත් අපි ඒක ගැන අපි නැවත කල්පනා කරනවා. ඒක ගැන හිතන එතන යථාර්ථය පිළිබඳව අපි පෙන්වා දෙනවා. එහෙම පෙන්වා දෙනකොට දෙවැනි අවස්ථාව තමයි මානසිකාර ප්‍රත්‍යයෙන් උපදින නුවණක්. ඇත්තටම පවතින මේ එතන සිද්ධ වෙන ධර්මතාවය මේකයි. මෙතන හටගෙන නිරුද්ධ වෙන ධර්මයන්ගේ ස්වභාවයක් කියලා අපිට එතන පවතින පැවැත්ම පිළිබඳව නුවණක් උපදිනවා. එතකොට දැන් රූප චක්කු විඥාන ආදී ධර්ම පිළිබඳව සම්මර්ෂණය කරනකොට මෙනෙහි කරනකොට ඒ ස්වභාවය පිළිබඳව නුවණක් උපදිනවා. දැන් නුවණ ඊට පස්සේ අපි වෙන් කරගන්නට ඕන දේ තමයි අර නුවණ භාවිත කරන්න පටන් ගන්නවා. නුවණ භාවිත කරනවා කියලා කියන්නේ අර අපි නුවණෙන් ඊට පස්සේ අර ඇහැට පේන හැම රූපයකම ඇත්ත ඒක තමයි. දැන් අපි උදාහරණයක් ඇටියට අම්මා කියලා පේන තැනක ඒ රූපය පාදක කරගෙන තමයි මානසිකාරය පවත්වන්න පටන් ගන්න. ඒතකොට මානසිකාරය පවත්වනකොට අපිට පේනවා රූපායතනයේ ස්වභාවය මොකද්ද, ඇහි ස්වභාවය මොකද්ද කියලා. ඒතකොට දැන් රූපායතනය ප්‍රකට වෙනකොට අපිට අම්මා කියලා හිතෙන තැනක විතරක් නෙමෙයි අනිකුත් සෑම තැනකම විද්‍යමාන වෙන ඇහැට ගම් රූපයක් වෙනවා නම් හැම තැනකම රූපවල ස්වභාවය තමයි ඒක. ඒකට අන්නේ රූපයන්ගේ ස්වභාවය පිළිබඳව අපිට එතකොට පුළුවන්කම තියෙනවා අවබෝධ කරගන්න පොදුවේ නුවණක් විදිහට. දැන් මේ නුවණ භාවිත කරන්න පුළුවන් හැම රූපයකම තියෙන ස්වභාවය මෙන්න මේ අනාත්ම ධර්මය නේද අනාත්ම ලක්ෂණය නේද කියලා අපිට මේ නුවණ භාවිත කරන්න පුළුවන්. යම් වෙලාවක නුවණ අප්‍රකටව ගිහිල්ලා ආපහු සත්පුද්ගල සංඥාව ප්‍රකට වෙනවා නම් ආයෙත්තර මානසිකාරයට ඒක බෙද බෙදා බලනවා. මේ විදිහට අනාත්ම ධර්මයක්. ඒක පේන්නේ නැත්නම් කෙස්ලොම් නියද සම්මස්නහර කියලා හරියට අපි ආපස්සට ගිහිල්ලා බලනවා. අර කලාප සම්මර්ෂණය ගැන අපි පසුගිය භාවනා වැඩසටහනේ කතා කළා වගේ. ඒකට ඒ විදිහට නැවත නැවත ඒක බලලා අපි ආපහු මේ මානසිකාරය තුලින් අර නුවණ උපද්ද ගන්නවා. ඊට පස්සේ අර නුවණ භාවිත කරනවා. මේ විදිහට අපි මානසිකාරයත් නුවණත් භාවිත කිරීම තුළ තමයි ප්‍රත්‍යක්ෂ ලෙසම අපිට අර දිත්තේ දිත්ත මත්තන් කියන අවස්ථාවටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට යම් වෙලාවක පෙරපසුන් නැතුව අපිට යම් වෙලාවක මේක දකින්න පුළුවන්කම තියෙනවා නම් ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා රැවටිලා ඊට පස්සේ දකින්න කරන මානසිකාරයක් විදිහට නෙමෙයි. පෙරපසු නැතුව අර විපාක ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන අවස්ථාවක් තියෙන තියෙනවා නම් අන්නේ අවස්ථාව වෙනකන් අපි මේක ප්‍රායෝගිකව භාවිත කළ යුතුයි. එක මොහොතක හරි අර ධර්මයන්ගේ ස්වභාවය පෙරපසු නැතුව කෙනෙක් අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ ඥාණය කවදාවත් ඒක කිලිහින දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නැවත නැති වෙලා යන්නේ නැහැ. මොකද එයා ප්‍රත්‍යක්ෂ ලෙසම දැක්කා. ඒකට එතනින් පරිබාහිරව ප්‍රත්‍යක්ෂ ලෙස දැකීමක් කියන්නේ අනුමාන වශයෙන් සම්මර්ෂණය කරනවා. එයාට නුවණ උපදිනවා. ආපහු ඒක ආවරණීය ධර්මයන්ගෙන් වැහෙනවා ආයෙත් උත්සාහවත් වෙලා ආයේක පාදන ඒ විදිහට තමයි කටයුතු කරගෙන යන්නේ. ඒ තමයි මූලික වශයෙන්ම ප්‍රතිපදාව පූර්ව භාග වශයෙන් කෙනෙක් පටන් ගන්න තැන. එතකොට එයා ඒ විදිහට පටන් අරගෙන ප්‍රතිපදාව පුරාගෙන යනකොට යම් වෙලාවක අරතනට ආවොත් එයාට ආපහු ඒ දැකපු ප්‍රත්‍යක්ෂ අවබෝධය එයාට කවදාවත් නැති වෙලා යන දෙයක් බවට පත් වෙන්නේ. අපි එතනදී හඳුනා ගන්නවා මාර්ගඵල මට්ටමක් කියන එක. එතකොට ඒ වගේ තැනක සිද්ධ වෙන මනෝභාවයේ මානසික මට්ටමේ ස්වභාවය ලක්ෂණය ඒක. එතකොට අපි අන්න ඒ වගේ තැනකින් ඒක තේරුම් ගත්තාම පහසුයි අපිට භාවනාවේ සිද්ධ වෙන ඒ කාර්ය පිළිබඳව තේරුම් ගැනීම. සම්හංශ මම ගොඩක් දේශනා අහලා අහලම මම මේ භාවනා කරන සිතක් පෙළඹුණා. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මම අර සමත භාවනා වඩන්න මගේ එච්චර හිත ප්‍රිය කරන අඩුයි. හැබැයි මේ දැන් ධර්ම දේශනාවක අහලා දැන් අනිත්‍ය මෙනෙහි කරන එක. ඒ කියන්නේ දැන් මට සිතුවිල්ලක් මේක සිතුවිල්ලක් නේද මේක ඇති වෙනවා මේක නැති වෙනවා එහෙම හිතන්න පුළුවන් දැන් ඒක හැබැයි මම ගුරුවරයෙක් එතකොට මම ඉස්කෝලේ උගන්වනකොට එකපාරට කේන්ති යනවා දැන් කියන ළමෙක් වුණා හරි අහන් ඉන්නේ නැත්නම් ඒ වගේ ඒ වෙලාවට දැන් අර එකපාරට මට මතක් වෙනවා ඒක අර කරගන්න දෙයක් නැතුව දැන් බණින්න වෙන වෙලාවට බැනිනවා ඊට පස්සේ හිතෙනවා මම අර සම්මතේ වැඩි වෙන්නේ නැති නිසා මගේ හිත තාම මේ මේ අනිත්‍යභාවයේ දකින්නේම හරියට හරියට එතන වෙනවද නැද්ද කියලා මට එන්න එතන ප්‍රශ්නයක් ඒවා. මොකක්ද වෙන්නේ එතන කියලා හරියට තේරෙන්නේ නැහැ. කරන භාවනාව හරිද කියලා. ඒක පොඩක් සයන්සේ පොඩක් මේ සමත භාවනාව කියනකොට අපි අනිවාර්යයෙන්ම සමත භාවනාව කළ යුතුමයි කියලා එකක් නැහැ. කෙනෙකුට විපස්සනා මානසිකාරය තුලින් වුණත් එයාට ප්‍රතිපදාව වඩ아가ගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපි සමත පූර්වාංගම විපස්සනාව කියලා කියනවා. සමතය මුල් කරගෙන මුලින් වඩලා සමතය ඊට පස්සේ උපචාර අර්පණ සමාධි උපදවලා තමයි අපි ඊට පස්සේ විපස්සනාව පැත්තට යොමු වෙන්නේ. හැබැයි විපස්සනා පූර්වාංගම සමතේදී සිද්ධ වෙන දේ තමයි ඒ කෙනා විපස්සනාව තමයි මූලික කරගෙන යන්නේ. ආ විදර්ශනා භාවනාව තමයි දිනු කරන්නේ. ඒකට මේ විපස්සනා භාවනාව දිනු කිරීමේදී එයාට විපස්සනාව මුල් කරගෙන සමත්යක් වැඩෙනවා. ඒ කියන්නේ විපස්සනා මානසිකාරය තුළ චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා. එතකොට විපස්සනාව කියන දේ ඒ නිසා ප්‍රතිපදාවක් වඩන කෙනෙකුට නිර්වාණය දක්වාම අත්‍යවශ්‍ය වෙන දේ හැටියට අපිට විපස්සනාව තමයි දකින්න පුළුවන්කම තියෙන නිසා සමත භාවනාව කියන එක අමුතුවෙන් අපි උත්සාහවත් වුණත් නැතත් අපිට විපස්සනාව කියන දේ නිවැරදිව පවත්නවා නම් අපිට එතෙන්ට නිවනට අවශ්‍ය ධර්ම පුරා ගන්න පුළුවන් ප්‍රතිපදාව යන්න පුළුවන් ප්‍රමාණවත් දෙයක් බවට පත් වෙනවා. ඒකට ලෞකික ජීවිතයේ අපි එදිනෙදා කටයුතු කරනකොට ප්‍රායෝගිකව අර වගේ අවස්ථාවලදී අපිට ඒ වගේ අමනාපයක් උපදින්නේ අපිට තරහක් ඇති වෙන්නේ ඒ වගේ තැන්වලදී ඒ ඇත්තටම අපේ මනසේ භාවිතය අඩු නිසාම තමයි. ඒ කියන්නේ අපි අර නිමිත්තත් එක්ක අපි පුද්ගල සංඥාව උපදවන නිසා එතන ගැටීමක් තියෙනවා. ඒ ගැටීම මේ විදිහට තියෙන්නේ අර විපස්සනා මානසිකාරය තුළ අපේ හිත ශක්තිමත් නැති නිසා තමයි. අපි අර හිතන වෙලාවට විතරක් ඒක අපිට ඒක ප්‍රකට වෙලා තියෙනවා. හැබැයි අපි අනිත් වෙලාවට ඒක පුරුදු පුහුණු කිරීමේ තියෙන අඩුව තමයි අපිට එතනදී ඒ විදිහට ඉදිරිපත් වෙන්නේ. ඒක ප්‍රායෝගිකව භාවනා කරන කාටත් මුහුණ දෙන්නට සිද්ධ වෙන තත්ත්වයක්. අර භාවනා කරන අවස්ථාවේදී මානසිකාරය එළඹ සිටියට එදිනෙදා කටයුතු වලට ගියාට පස්සේ ඒ අනිකුත් පරිබාහිර ධර්ම ඊටම ඉක්මනින් ඉදිරිපත් වීම කියන දේ තමයි සිද්ධ වෙන්නේ. ඒකට මේ කරුණු මේ විදිහට සිද්ධ වෙන නිසාම අපි අර දෛනික ජීවිතය තුළ අපි මානසිකාරය කියන දෙයට වැඩි ඉඩ කඩක් දෙන්න අවශ්‍යයි. ඒත් ඒකෙදි ඇතම් විට විපස්සනා මානසිකාරය අපිට එදිනෙදා කටයුතු කරනකොට අපහසු වෙනවා නම් ආවරණීය ධර්මයන් යටපත් වෙන විදිහට වෙන මානසිකාරයක හිත තියාගන්න උත්සාහවත් වීම ප්‍රායෝගිකව පහසුයි. උදාහරණයක් ඇටියට ඒ වැඩ කටයුතු කරනකොට මෛත්‍රී භාවනාවක් හරි බුද්ධානුස්සතියක් හරි ඒ වගේ දෙයක් කරනකොට අර හිත ඒ අරමුණත් එක්ක ගැටි ගැටි යන්නේ නැහැ. එතකොට දැන් ව්‍යාපාදයේ කියන දේ නැති වෙන්නේ නැතිනම් කාමරාග පටිග කියන මේ සංයෝජන නැති වෙන්නේ අනාගාමි මට්ටමෙන්නේ. එතකොට මේකෙදී සකෝදාගාමි මට්ටමෙන් මේකේ රළු බව අයින් කරලා දාලා අනාගාමි මට්ටමෙන් තමයි මේක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ. එහෙනම් දැන් යම් අවස්ථාවක හිතට අමනාපයක් ඇති වුණා කියලා තරහක් ඇති වුණා කියලා ඒ මට්ටමින් හිතේ දියුණුව ගැන දැම්මම තක්සේරු කරලා ඒ පිළිබඳ මන්දෝසාහී වෙන්න එපා. මොකද කෙලෙස් ධර්ම ගෙවෙන්නේ අනුපූර්ව විදිහට. දැන් ඕක අපිට දැනෙන්නේ වෙනදා දැනුණන්ට වඩා අපිට එක්ක දැනෙන්නේ අපේ හිත පිළිබඳව භාවනා චිත්ත භාවනාවක් අපිට තියෙන නිසා. දැන් ගොඩක් වෙලාවට භාවනා කරන අයට මුලින්ම දැනෙන දෙයක් තමයි භාවනා කරන්න ගත්තට පස්සේ හිතට කෙලස් වෙනවා වැඩි වගේ තේරෙන්න පටන් ගන්නවා. ඇත්තට මේක හිතට කෙලස් වෙනවා වැඩි කියලා තේරෙන එක බොහොම කලාතුරකින් කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. හැබැයි පොදුවේ බහුතරයකට සිද්ධ වෙන්නේ කෙලස් වෙනවා වැඩි නෙමෙයි හිත එකඟ කරන්න වෑයම් කරනකොට අර හිතට එනේන විතර්ක පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒකට මේ පැහැදිලි වෙන එකේ ආයාසය තමයි අපි ඒක යටපත් කරන්න ගන්න ආයාසය තමයි අපිට ප්‍රකට වෙන්නේ හිතට මේ දේවල් එනවා වැඩි කියලා. එතකොට අර ඒක අපි හිතගෙන අවධානයෙන් ඉන්න නිසා. එතකොට අපිට අර අමනාප අවස්ථාවක් අපිට මේ ගැටෙන්න වෙන අවස්ථාවක් ආවත් ඒක අපිට ප්‍රකට වෙන්නේ අපි ඒ පිළිබඳව චිත්ත භාවනාවක් අපි සතුව තියෙන නිසා. එතකොට ඒ ඒ අවස්ථාවේදී අපි පුරුදු වෙන්න ඕනේ අර අනිත්‍ය භාවනාවෙන් කරපු අත්දැකීම අපිට තරහ යන අවස්ථාවේදී භාවිත කරන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. දැන් අපි දකිනවා නම් එතන රූපේහි තිබෙන අනිත්‍යතාවය හරි එහෙම නැත්නම් ඒ නාම ධර්මයන්ගේ තිබෙන අනිත්‍යතාවය හරි අපි තේරුම් අරගෙන එතන පුද්ගල භාවය අපිට යටපත් කරන්න පුළුවන් කමක් අපිට ලැබිලා තියෙනවා නම් කලින් අර ඒ අවස්ථාව ඒ ඒ තැනට බහලන්න අපි මානසිකව උත්සාහවත් වෙන්න ඕනේ. එකපාර ඕක කරන්න බැරි වෙයි. ඒ හින්දා ප්‍රායෝගිකව ඔකෙදි උත්සාහවත් වෙනකොට උත්සාහවත් වෙන්න දැන් තරහ ගිහිල්ලා තරහා තියෙනකොට බෑ නම් තරහ නෙවුනහම මේ සිද්ධිය ගැන බලන්නකෝ. අර දර්ශනයට දාලා ඒක තරහ නෙවුනහම ටිකක් බලන්න එකට දාලා. ඊට පස්සේ උත්සාහවත් වෙන්න තව දවසක තරහ යන අවස්ථාවකදී තරහ නිවෙන්න කලින් තරහ තියෙනකොට ඒ තරහ යන විතර්කය අමතක කරලා දාලා මේ විතර්කයට ඇවිල්ලා මේ විතර්කය ගැන මානසිකාරය කරන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ අර අරමුණට බහලන්න බලන්න. එතකොට අර අවස්ථාව ලං කරගෙන ලං කරගෙන ඇවිල්ලා අර තරහ යන අවස්ථාවෙන්දී අර පිළිබඳව දැක්මක් ඇතුළේ ඉන්න බලන්න. එතකොට තරහ උපදින්නෙම නැති තැනකටපත් කරගන්න පුළුවන්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අර ළමයා පාඩම් කරන්නේ නැහැ නේද? එතකොට මේ යාට වෙන යහපත නැති වෙයි නේද කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම වචනයක් කතා කරන්න බැරි කමක් නැහැ. හැබැයි අපේ හිතෙන් ඇත්ත දැනගෙන එතන යථාර්ථයේ තේරුම් අරගෙන දැන් සැර අපිට සැර කරන්න බැරි කමක් නැහැ කෙනෙකුට ළමයෙකුට බනින්න බැරි කමක් නැහැ බනින්න පුළුවන් අපේ හිත පිච්චෙන්නේ නැතුව අපිට එතන ඇත්ත තේරුම් අරගෙන අපිට බනින්න පුළුවන්කම තියෙනවා එතකොට ඒක කරන්න පුළුවන්කම එන්නේ අර දැක්ම තුළ අපේ හිත බොහොම ශක්තිමත් වුණොත් විතරයි එහෙනම් ඒක ප්‍රායෝගිකව අර මට්ටමට ශක්තිමත් කරගන්න දැන් බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාප හමුවේ මොග්ගපුරිසවාදයේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා විගරහි බුද්ධෝ භගවා කියලා තියෙනවා. විගරහි බුද්ධෝ භගවා. භාග්‍යවතුන් වහන්සේ ගරහා කරනවා ඒකට. එතකොට ඒ ඒ සිද්ධියට බොහොම ගරහා කරනවා. බොහොම ඒක මේ පහත් කොට ඒ සිද්ධිය දක්වනවා. එතකොට මේ පුද්ගලයාව භික්ෂුන් භික්ෂුන් වහන්සේලා මන්දේහි ඒ ඒ වරද කරපු පුද්ගලයාට නිග්‍රහ කරලා ගරහා කරලා ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරකම ලමු කොට දක්වලා පහත් කොට දක්වලා ඒ පිළිබඳව දොස් කියනවා භාග්‍යවතුන් වහන්සේ. ඒකට හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ දොස් කීම सिद्ध කරන්නේ අංශු මාත්‍රයක්වත් එතන ඉන්න පුද්ගලයෙක් පිළිබඳව ඇති කරගත්ත පටිඝ සංඥාවකින් නෙමෙයි. එතකොට අපිට පුළුවන් අර දර්ශනය ප්‍රායෝගිකව දියුණු කරගෙන ඉදිරියට අරගෙන එනකොට අර ඒ වගේ තැනක සිද්ධ වෙන අර ඕලාරික ස්වභාවය ඉන්න පුද්ගලයෙක් පිළිබඳව අපි තරහෙන් ගිහිල්ලා ගහලා බැනලා එතනදී කටයුතු කරන ස්වභාවයේ තියෙන රළු බව ටිකෙන් ටික ටිකෙන් ටික අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඕකේදී ඉස්සෙල්ලාම අපිට අර අරමුණත් එක්ක අඩු වෙන්න පටන් ගන්නෙ අපිට ආපහු එයා ගැන හිතනකොට තරහ එන්නේ නැති මට්ටමට පළවෙනියටම පටන් ගන්න පුළුවන්. ආරම්භ කරනකොට කොහොම ටිකක් මේක දියුණු කරගෙන යනකොට ඒ මට්ටමෙන් එයාට එනවා. ඒ කියන්නේ දැන් අර අපි කියන්නේ වෛර බැඳ ගන්න තත්ත්වය කියලා. ඒ මට්ටමකට එන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි යාට තරහ යන්නේ නැහැ කියලා එකක් නැහැ. සෝවාන් මාර්ගයේ උපදවලා සෝවාන් ඵලයට පත් වුණා තරහ යන්නේ නැහැ කියලා එකක් නැහැ. යාට තරහ යනවා. හැබැයි තරහ යන එකේ සීමාවක් තියෙනවා. කොයි මට්ටමටද? අපායගාමී අකුසල් සිද්ධ වෙන මට්ටමට තරහ යන්නේ නැහැ යාට. අපායගාමී අකුසලයක් සිද්ධ වෙන මට්ටමට ගිහිල්ලා තරහ යන්නේ නැහැ යාට. ඒ මට්ටම ඉක්මවන මට්ටමක් නෑ. ඒකට අර අපායගාමී මට්ටමින් ඒක එයා දුරු කරලා තියෙනවා. ඒ මට්ටමට හිත රළු වෙන්නේ නෑ. සකුදාගාමී මට්ටමේදී අර රළු මට්ටමින් තියෙන තරහ යනවා කියන එකේ රළු මට්ටමේ ගතිය අයින් වෙලා යනවා. අනාගාමී මට්ටමේදී එයාට කිසිම ආහාරයකින් පටිඝනුසේවත් උපදින්නේ නැතුව ඒ සංයෝජනයේම සම්පූර්ණම යකින් ඉවත් වෙලා යනවා. ඒක දැන් මේ අනුපූර්ව විදිහට තමයි මේක වැඩෙන්නේ. එහෙනම් අපි සෝවාන් ඵලයටපත් වෙලත් එක තියෙනවා නම් අපිට ඊට මෙහා ප්‍රතිපදාව ඒ සඳහා වඩන කෙනෙකුට ඒක යනකොට අර තරහ යනවා කියන එකේ රළු ස්වභාවයේ ඉඳලා තමයි අඩුවීම පටන් ගන්න. තරහ යන්නේ නැහැ කියලා එකක් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රායෝගිකව අර වගේ උපක්‍රමයන් තුළ ඒ තුළ තියෙන රළු ස්වභාවය අපිට යටපත් කරලා අපේ හිතර මානසිකාරය තුළම පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අර විදිහේ උපක්‍රම භාවිත කරමින් නැවත නැවත උත්සාහවත් වෙන්න. එතකොට ප්‍රායෝගිකව ඒක ජීවිතයේ භාවනාව ප්‍රතිබද්ධ කරගෙන දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. අම්මෝ මේ සායන ලොකු ගැටලුවක් විසඳලා දුන්නා. පොඩි ගැටලුවක් කීපයක්ම තියෙනවා භාවනා කරද්දී සමහරවිට මම ආනාපාන සති භාවනාව කරද්දී හිත කවිය සංසම් වෙනවා සංසම් වුණාම මට ගොඩාක් වෙලාවට තේරෙන්නේ මගෙම හදවතේ රුධිරය පොම්ප කරන ඇතිමමයි අරමුණු වෙන්නේ සම්මාංශ සමහරවිට මට ඇත්තටම බයක් හිතෙනවා මොකද රුධිරය පොම්ප කරන හැටි රුධිරය එන හැටි ශබ්ද පවා මට තේරෙනවා ඒක එකක්. ඒකට මම භාවනාව නවත්තනවා. ඇත්තටම අනිත් එක තමයි සමහර වෙලාවට අත්පාවල මේ කැක්කුම් එනවා. මේ නමගෙන හිටියට නෙවෙයි අත්පරල ඇතුලෙන් කැක්කුම් තේරෙනවා. භාවනාවෙන් ඉවත් වුණාම මොකුත් නැහැ. ඒතර සමනාංශ මේ தත්ත්ව දෙක මත එන්නේ ආනාපාන සතිය කරනකොට පමණමයි. ධානස් භාවනා කරද්දී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට මේකට මොකද්ද කරන්න කියන එක තමයි සානාංශ මට පහදලා දෙන්න. ආනාපාන සතිය භාවනාව સિદ્ધ කරනකොට අපේ ස්වභාවයෙන්ම ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව දැනුම් ඇතුව ඉන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒකට අපේ කායික ක්‍රියාකාරකම් දිහා බලනකොට හැම වෙලාවකදීම සිද්ධ වෙන කටයුතු දෙකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් කටයුතු දෙකක් තියෙනවානේ. ප්‍රධාන කටයුතු දෙකක් එකක් හෘද ස්පන්දනය අනිත් එක තමයි ආශ්වාස ප්‍රශ්වාසය. එතකොට මේ හෘද ස්පන්දනය සහ ආශ්වාස ප්‍රශ්වාසය කියලා කියන්නේ එක එක සමානුපාතික භාවයක් නැති හැබැයි කයෙහි නිරන්තරයෙන්ම සිද්ධ වෙන ක්‍රියාකාරීත්ව දෙකක්. එතකොට දැන් හෘද ස්පන්දනය කියන එක සිද්ධ වෙන්නේ එක වෙනමම යම්කිසි විඥානුකූලව සිද්ධ වෙන වෙනත් දෙයක්. ආශ්වාස ප්‍රශ්වාසය කියන එක ඒක සිද්ධ වෙන්නේ වෙනම ප්‍රඥානුකූල වෙනමම සිද්ධ වෙන දෙයක් හැටියට තමයි සිද්ධ වෙන්නේ. ඕක අපි හිත ආනාපාන සති නිමිත්තේ හිත තියලා හිත දියුණු කරන්න පටන් ගත්තට පස්සේ ආශ්වාස ප්‍රශ්වාසය ටිකෙන් ටික සංසිඳන මට්ටමකට එනවා. සංසිඳනවා කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටි ලෙස අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඒකට කෙටි ලෙස වැටහෙන්න පටන් ගත්තාම ඒකත් එක්ක අපි කෙටි හුස්ම පරාසයන් ගන්න පටන් ගන්නවත් එක්කම අපිට අර හදවතේ තියෙන ඒ මේ ක්‍රියාත්මක වීමත් එක්ක ඒක සංසන්දනය වෙනකොට අපිට ඉතාම ඉක්මනින් සිද්ධ වෙන දේ තමයි අර ඒක ප්‍රකට වෙන්න පටන් ගන්නවා මේ දෙක එකට ප්‍රකට වෙන්න පටන් ගන්න එක. එතකොට ඒ විදිහට අපිට ප්‍රකට වීම කියන දේ භාවනාවට පරිපන්ත ධර්මයක්. පරිපන්තයි කියලා කිව්වේ ඒක භාවනාවේහි අර්ථ සිද්ධිය නොවීම පිණිස භාවනාවේහි භාවනාවට හානි වෙන්න පුළුවන් දෙයක්. ඒ හින්දා අපි මේ தত্ত্বය මගහරවා ගන්නට අවශ්‍යයි. ඒකට ඒක මගහරවා ගන්නට නම් අපි වඩාත්ම ශක්තිමත් කළ යුතු දේ තමයි සති නිමිත්ත කියන එක. නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර පිහිටුවාගත්ත සති නිමිත්ත තමයි අපි ශක්තිමත් කළ යුත්තේ. මොකද ඒ සති නිමිත්තෙහි තියෙන ඉඩකඩ එතන හිත තැබීමේ ශක්තිමත් බව අඩු වෙනකොට තමයි අර හෘද වස්තුව පිළිබඳව අපේ හිත බැසගෙන එතන ඒ නිමිත්ත ග්‍රහණය කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒ නිසා අපිට සති නිමිත්තෙහි හිත පිහිටවන්නේ නැතිව මේ මේක මගහරවා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා සති නිමිත්තේ හිත තියෙන එක බොහොම දැඩි කරලා ඒ පිළිබඳවම හිත තියන්නට ඕනේ. ඒ වගේම මතක ඇතුව දැන් අපි සාමාන්‍යයෙන් ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිහිත බීම ගැන කතා කරනකොට කතා කරන්නේ ස්වභාවිකව විද්‍යානුකූලව අපිට ස්වභාවිකව සිද්ධ වෙන ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව දැනුම් ඇතුව ඉන්න කියලානේ. ඒ පිළිබඳව දැනුම් ඇතුව ඉන්න කියලා තමයි මුලින්ම අපි පටන් ගැනීමෙදිම කතා කරන්නේ. කියන්නේ හිතලා ගන්න එපා ඒක. හැබැයි අර ස්වභාවිකවම සිද්ධ වෙන දේ පිළිබඳව දැනුම් ඇතුව ඉන්න කියන එක. මෙතනදී ওই தത്വෙට ටිකක් පුරුදු වෙලා නම් අපිට අරක නිකම්ම ප්‍රකට වෙන මට්ටමට ඇවිල්ලා නම් ඒ හින්දා උපක්‍රමයක් පාවිච්චි කරන්න. ඒ තමයි සති නිමිත්ත හිත දැඩි කිරීම සහ ආශ්වාස ප්‍රශ්වාසය අර කෙටි වෙන්නට නොදී ඒක ටිකක් දීර්ඝ ලෙස අපි හිතලා හුස්ම ගන්න තැනට පුරුදු වීම. එතකොට අපි හිතලා හුස්ම ගන්නවා කියලා කියන්නේ අපි ගොඩාක් මුඩට තදට හුස්ම අදිනවා කියන එකක් නෙමෙයි. තදට පහලට දානවා කියන එකක් නෙමෙයි හයියෙන් කරනවා කියන එක නෙමෙයි වගේම වේගෙන් කරගෙන කරගෙන උඩට පල්ලෙහාට දමමින් යනවා කියන එකක් නෙමෙයි සාමාන්‍ය මධ්‍යස්ථ ලෙස හුස්ම ගන්නලා පවතින විදිහට අපි හොඳ අවධානයෙන් හුස්ම ගැනීම සහ හෙලීම සිද්ධ කරනවා හිතලා එතකොට දැන් මේක අපි අර අපි අර අපිට ප්‍රකට වෙච්ච එක වැරදි තැන යට කරගන්න කරන උපක්‍රමයක් විදිහට තමයි මේක භාවිත කරන්නේ. නැත්නම් හිතලා හුස්ම ගැනීම කියන දේ කරන්න අවශ්‍ය නිසා නෙමෙයි. ඒකට අපි හිතලා හුස්ම පවත්වාගෙන යනවා අර හෘද වස්තුවේ රිද්මයට අනුකූල නොවන මට්ටමට අපි මේ මට්ටමින් ආස්වාස ප්‍රස්වාසයේ පවත්වාගෙන යන්න උත්සාහවත් වෙනවා. ඒකට අර සති නිමිත්තේ හිත බලවත් කිරීමත් අර විදිහට වෑයම් කිරීමත් කියන කටයුතු දෙක නිසා අර හෘද වස්තුව පිළිබඳව අපේ අවධානය යොමු වීම අපිට අයින් කරගන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ ක්‍රමානුකූලව ස්වභාවිකව හුස්ම වැල්ල දැනෙන විදිහට එතනට හිත ගන්න ඒක මේ එතකොට මගහරවා ගන්නට පුළුවන්කම තියෙවි එතකොට ඒක මගහරවා ගන්නට තියෙන අපහසුතාවය තවත් නැතිව නගිනවා නම් ඉන්ද්‍රියට ඒක පුරුදු කරලා ඉතින් වැඩසටහන් වලදී අපි කතා කරමු පුළුවන් ඒක දැනගත්තොත් තව පස්සම පාවිච්චි කරන්න. ඊට පස්සේ කායික වශයෙන් අපිට වේදනා දැනීම කියන එක සාමාන්‍යයෙන් ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහේ දෙයක් ප්‍රකට වෙන්න අවස්ථා දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ඉරියව්ව දෝෂ සහිත වෙනකොට ඉරියව්ව අපි පවත්නකොට අර කායික ඍජු භාවයේ නැතිව ඊට පස්සේ අපි ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ වරදක් නම් අපිට ඒත් ඒක ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මානසික තත්ත්වේ නිසා මානසික ස්වභාවය නිසා මේක ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපේ මනස ස්වභාවයෙන්ම අර කයම පරිග්‍රහණය කරගත්තට පස්සේ අර හිත තැම්පත් වෙනකොට අර පොඩි පොඩි තැන් ගැන පවා අවධානයක් යොමු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක මගහරවා ගන්න කල යුතු දේ තමයි අර වේදනාව පිළිබඳව අරමුණු කිරීමක් නැතිව ඒක අතහැර ගමලා අපි ඍජුවම අර භාවනා මානසිකාරයට අවධානය යොමු කිරීම. ඒ කියන්නේ ඒ වෙලාවේදී හිතන්න පුරුදු වෙන්න. දැන් සාමාන්‍යයෙන් සමහර වෙලාවට භාවනා කරනකොට අපිටත් ප්‍රායෝගිකව ඒ බඳු තත්ත්වයන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට ඒ වගේ තත්ත්වයන්ගෙදී අපි කරන දේ තමයි හිත වඩා තද ස්වභාවයකට පත් කරගන්නවා. ඒ කියන්නේ හිත තද කරගන්නවා කියලා කියන්නේ අපි හිතට කියලා දෙනවා. හිතට අපි ඒ වෙලාවේදී හිතනවා මානසිකාරයක් පවත්වනවා. දැන් මේක මේ වේදනාව කියලා ඊළඟ මොහොතේදී අත කැඩිලා වැටෙන්නේ නැහනේ. කකුල කැඩිලා වැටෙන්නේ නැහැ ඊළඟ මොහොතේදී. කොන්ද කැඩිලා යන්නේ නැහැ ඊළඟ මොහොතේදී. එතකොට මම මේ ඒ නිසා ඒක ඒ තත්ත්වයටපත් වෙනවා කියමුකෝ. හැබැයි ඒ වෙනකම් මම කොහොම හරි මේ භාවනාව මම සිද්ධ කරගන්නවා. මගේ ඉරියව් පැවැත්ම මම ඒක මොන මට්ටමින් මේ වේදනාව ආවත් මම ඒක මේ මගේ ඉරියව් පැවැත්ම මේ මට්ටමින් සිද්ධ කරගන්නවා. කියලා අපි දැඩි වීර්යයක් අරගෙන ඒක යත කරන්නට උත්සාහවත් වෙනවා. ඒත් ඒක යට කරන්නට උත්සාහවත් වෙනකොට අපිට ඒක නොසලකා හැරලා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ටික කාලයක් ඒකේ විදිහට වෑයම් කරමින් උත්සාහවත් වීම තුළ ඒකට තව උපක්‍රමයක් විදිහට කාලයක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් විනාඩි 15ක් අපිට බොහොම පහසුවෙන් ඉඳගෙන ඉන්න පුළුවන් නම් ඒ විනාඩි 15 ඉඳගෙන ඉන්න. ඊට පස්සේ ආපහු විනාඩි 5ක් සක්මන් කරලා ඇවිල්ලා තව විනාඩි 15ක් ඉඳගෙන ඉන්න. අර ඒ විදිහට අපිට උපක්‍රම කරලා ඒ தත්ත්වය මගහරවා ගන්නට පුළුවන්. අපි අර ඒ ගැන අවධානය යොමු කරන්න හිත පුරුදු වුණාට පස්සේ හිතේ ස්වභාවය තමයි ඒකම අරමුණු කර කර අර අරමුණෙන් හිත ගලවන්න හිත වෑයම් කරන ස්වභාවයකටපත් වෙනවා. ඒ தත්ත්වය අපිට අර වගේ උපක්‍රම වලින් මගහරවා ගන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි මහේෂ්. සමනහස ගොඩාක් තෙම ඔබ වහන්සේට. සයනස. සයනස. ඔව්. සනස මම දැන් කාලය තිස්සේ භාවනා කරනවා. සනස ඒත් දැන් මට සති දෙක තුනක ඉඳලා භාවනා කරන්න හිත දෙන්නෙම නැහැ. මේ භාවනා කරන්න කොච්චර හිත ධෛර්යමත්චර ගත්තත් බෑ කියන පැත්තටම යන්නේ. දැන් සති නිමිත්තේ පවා හිත තියාගන්න හරිම අපහසුයි සනස. සනස එතකොට මොන වගේ දෙයක්ද මට කරන්න පුළුවන් සනස වෙන්නේ? භවනා කරනකොට සමහර කාලවලදී සමහර අවස්ථාවලදී ඒ වගේ හිතේ තියෙන රති සහගත ස්වභාවයන්ට අපිට මොන දෙන්නට සිද්ධ වෙනවා. ඒතර හිත එකග කරන්න ඕනේ කියලා හිතුවට හිත නැමෙන්නේ නැහැ. ඒකට ඒ වගේ හිත නැමෙන්නේ නැති අවස්ථාවලදී අපිට ඒ වෙනුවෙන් අපි නැවත නැවතේ භාවනාවටම හිත යොමු කළොත් සමහර වෙලාවට ඒ අපි වෑයම් කරන වෑයමම ඒ ගන්න උත්සාහයම අපිට භාවනාව එපා වීම සඳහා හේතු වෙන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි නැවත නැවත හිත ඒක ප්‍රතික්ෂේප කිරීමේදී ඕනවට වඩාද සාමාන්‍යයෙන් කෙනෙකුට හිත කුසලයේහි යෙදෙන්නේ නැති වෙනකොට එයාට වෑයම් කරන්න ඕන, වීර්ය කරන්න ඕන, ඒකට ප්‍රතිපක්ෂව කටයුතු කරන්න ඕන. ප්‍රතිපක්ෂව කටයුතු කරද්දි කරද්දි ආපහු ආපහු ඒක ප්‍රතික්ෂේප කිරීමම හිත කරනවා නම් පිළිගන්න ලෑස්ති නැත්නම් භාවනාව වැඩෙන්නේ නැත්නම් තවදුරටත් ඒක වෑයම් කිරීමෙන් වෙන්නේ අර කෙපාම වෙලා ඒක කරගන්න බැරි තැනකටපත් වීම. අන්න ඒ නිසා ඒ වගේ අවස්ථාවකදී අපි ඒ తත්වය මගහරවා ගන්නට අවශ්‍ය ප්‍රායෝගික වෙන ක්‍රියාකාරකම් වල නිරත වීමක් සිදු කරන්නට ඕනේ. උදාහරණයක් හැටියට ඇත්තම විට අපිට ඒ වගේ හිත එකඟ නොවෙන්න බාහිර සාධක බලපාන්න පුළුවන්. ඒ කියන්නේ අපේ චර්යාවන්ගේ, අපේ අවශ්‍යතාවයන්ගේ, අපේ අපි හැසිරෙන විදිහේ දේවල් බලපාන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ தත්ත්වයන් වෙනස් කරගන්න පුළුවන් නම් අපි ඒ தත්ත්වයන් වෙනස් කරගන්න අවශ්‍යයි. ඒ වගේම අපිට ඒ தත්ත්වයන් ප්‍රකට වෙන්නේ නැත්නම් අපිට පුළුවන් අපි ඉන්න පරිසරය ඊට වඩා වෙනස් ස්වරූපයකට පත් කරගන්න. උදාහරණයක් ඇටියට තමන් ඉන්න ගෙදර වෙන්න පුළුවන්, තමන් ඉන්න කාමරය වෙන්න පුළුවන්, තමන්ට පුළුවන් ඒක තියෙන විදිය වෙනස් කරලා තියෙන ආකාරය වෙනස් කරලා ඒ වගේම තමන්ගේ අපි අර වස්තු විසද කිරියතා කියලා කියනවා ආධ්‍යාත්මික සහ බාහිර වස්තු පිරිසුදු කරගෙන අපි ආපහු ගෙදර දොර අතු ගාලා පිරිසුදු කරලා ඒ කටයුතු ටික අපි નિરાයාසයෙන්ම සිද්ධ කරලා එන මොහොතේදී අපේ හිත භාවනාවට කර්මන්නේ වෙනවා. ඊට පස්සේ එමත් නැත්නම් අපිට පුළුවන් අපි ටික කාලයකට නැවත නැවත හිත ගැඹුරු භාවනාවකට යොමු කිරීම කියන දේ පසකින් තබලා අපි වැඩි දුරට ධර්මදේශනාවක් ධර්මදේශනාවක් දෙකක් දවසකට ශ්‍රවණය කරන්න අවස්ථාව සලස ගන්නවා. එහෙම නැතිනම් සූත්‍ර ධර්ම ටිකක් අධ්‍යයනය කරන්න ඒක අවකාශයක් කරගන්නවා. හිත අර කුසලයේ පැත්තෙන් බැහැරට යන්න නොදී අපි අර විදිහේ පැත්තකට හිත යොමු කරගෙන කටයුතු කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. අන්න එහෙම කරනකොට අර අපිට භාවනාවට හිත නැමෙන්නේ නැති ගතිය අපිට ඒ ඔස්සේ මඟ හරවා ගන්නට පුළුවන්කම තියෙනවා අර විදිහට අපේ ක්‍රියාකාරකම් ඒ කියන්නේ දෛනික ක්‍රියාකාරකම් අපි හිතන විදිහ ඒ දේවල් වෙනස් කර ගැනීම තුලින්. එහෙනම් ඒක ප්‍රායෝගිකව ඕනම කෙනෙකුට එබඳු තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙන තත්ත්වයක් භාවනා කරගෙන යනකොට ඒ අර්ථි ස්වභාවයට අධි කුසලයේ නොයල්ම කියන ස්වභාවය හිතට ගෙනල්ලා දෙන දෙයක්. ඒකත් අපිට ඒ දේ වීර්ය කළා කියලා යටපත් කරන්න උත්සාහවත් වීම පළමුවෙන් කළ යුතුයි. වීර්ය කළා කියලා යටපත් කරගන්න බැරි අවස්ථා එනකොට අර විදිහට බාහිර ක්‍රියාකාරකම් වල නිරත වීම තුළින් ඒ తত্ত্বය යට කරගන්න යටපත් කරගන්නට අපි අවකාශය සලසාගත යුතුයි. සමහර විටක අපිට සම්පූර්ණම භාවනාවෙන් බැහැරට ගිහිල්ලා අපිට පුළුවන් ලෞකික කුසල ධර්මයන්ගේ පැත්ත ටිකක් වැඩිපුර දියුණු කරන්න. එතකොට ඒ ලෞකික කුසලයන්ගේ පැත්ත අපි වෙනස් කරගෙන ඒ தත්වයන්ගේ දියුණුව ඇති කරගන්නකොට නිකම්ම ආපහු භාවනාවට හිත කාර්මන්නේ වෙනවා. ඒ වගේ අපිට අර බාහිර ක්‍රියාකාරකම් වල නිරත වීම තුළින් ආපහු හිත අපිට අවශ්‍ය පරිදි ඒ අවශ්‍ය ඉලක්කය කරා අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ටිකක් උත්සාහවත් වෙලා බලන්න ඒක බොහෝ විට ওই தත්ත්වය ඇති වුණාම සාර්ථක ක්‍රමයක් බවට පත් වෙනවා. එහෙමයි. සමහර ස්වාමීන් වහන්සේ මම ඉස්සෙල්ලා ප්‍රශ්නය අහලා වහන්සේගෙන් අර දිගට යන ඉස්සෙල්ලා තව කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. සමාජ දෙයකට සාපු මට ප්‍රශ්න අහන්න අහලා ස්වාමීන් වහන්සේ දැන් අපි ආයතන විදර්ශනාවේදී අපි ඇස රූපය ගැටුණාම තින් ආපත ආපත ගමනේ වුණාම ස්වාමීන් වහන්සේ එතනදී අපි ඇස හැදීමට ඇත ඇතිවීමට හේතුවත් රූපය ඇතිවීමට හේතුවත් අපි තණ්හා කර්ම අවිද්‍යාව තණ්හා කර්ම කියලා ගන්නවා. ස්වරන් මම ප්‍රශ්නේ තියෙන්නේ ආයතනය මේක මන ආයතනය. මන ආයතනයයි අරමුණයි ධම්ම. එතන ස්වරන්ස මන ආයතනයට අපි ගන්න පුළුවන්ද මන ආයතන හැදීමට හේතුව තණ්හා මේ අවිද්‍යාව තණ්හා කර්ම ආහාර කියන එක ගන්න පුළුවන් ස්වරන්ස එතනට ඇතිවීම නැතිවීම බැලිමේදී මන ආයතනයේදී අවිද්‍යා කර්ම සංහා කියන ටික ගන්න පුළුවන් මන ආයතනය කියනකොට එතන විඥානයි. එතකොට නාම රූප ප්‍රත්‍ය තමයි අපිට එතනදී ප්‍රත්‍ය හැටියට ආහාර ප්‍රත්‍ය කියන්නේ නැතිව නාම රූප ප්‍රත්‍ය තමයි ගන්නෙ. ආයෙම සානා නාම රූප ප්‍රත්‍ය දෙන ඇතිවීම නැතිවීම තේරුම් ගන්නවා. හරි සවන්හස සවන්හස කාර්යයක ඉල්ලීමක් සවන්හස දැන් මේ ගැටලු තියෙන දවස් මේ මේ දේශනාව තියෙන දවසට සවන්හස ඇත්තටම දැන් වෙලාව මෙහෙනම් සවන්හස උදේ පාන්දර 3යි අද ප්‍රමින් සවන්හස සිකුරාදා හරි ගැටලු තියෙන අහන දවසට විතරක්වත් සිකුරාදා හරි සෙනසුරාදා හරි මහන්සේට පාත්තන්න පුළුවන්ද මම ඒක ගැන අවධානය යොමු කරන්නම් අපි ඒ විදිහට දා ගන්න බලමු ගැටලු සාකච්ඡා කරන දවස් හරියට වෙලා ඩොක්ටර් සරදා වීක්ඩේ එක හරි අමාරුයි ඉවර වෙනකොට තුන හතර වෙනවා නිසානහස මාසෙට බොහොම පිං පුළුවන් නා බොහොම පිං සානස අවසරයි කාලේ අවසරයි සම් මම විද්‍යාඥ ඥානය වඩනවා දෙන්දි ස්වාමීන් වහන්සේ අර උද්‍යෝග ඥානයේදී අර අවිද්‍යාව නිසා රූපය ඇතිවීම නැතිවීම ඒ ටික මට ඉදර්ශනා කරගන්න පුළුවන් ස්වාමින් වහන්සේ. එතකොට අර තණ්හාව මගින් කර්ම මේ තණ්හාව කර්මය එතනින් කොහොමද ස්වාමින් වහන්සේ උද්‍යෝග ඥානය අපි සම්පාදනය කරගන්නේ? අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ ටිකම අපිට එකට තමයි ප්‍රකට වෙන්න ඕනේ. දැන් අවිද්‍යාව කියනකොට අවිද්‍යාවට විතරක් පුළුවන් කමක් නැහැ. අපිට මේ දෙයක් උපදවන්න පුළුවන් කමක් නැහැ ප්‍රතිසන්දි විපාකයක් ගෙනත් දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අවිද්‍යාව නිසා සිද්ධ වෙන දේ තමයි කර්ම රැස් කරගන්නවා කියන්නේ. කුසල හෝ අකුසල වශයෙන් කර්ම රැස් කර ගැනීම තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට අවිද්‍යාව කියන දේ ඒක ධර්මයක්. එහි ක්‍රියාකාරීත්වය තමයි කර්ම රැස් කරගන්නවා කියන්නේ. එතකොට අවිද්‍යාව සහ කර්මය. අවිද්‍යාව සහ කර්මය. එතකොට ඇත්ත ඇති හැටියට දන්නේ නැහැ. ඇත්ත ඇති හැටියට දන්නේ නැතිකම නිසා කරන්නේ මොකද්ද? කර්ම රැස් කරගන්න එක. එතකොට කර්ම රැස් කරගත්තාම කර්ම නිමිත්තකට තණ්හා කිරීම නිසා තමයි එතන තණ්හාවෙහි භාවිත්වය නිසා තමයි තණ්හාවෙහි යෙදීම නිසා තමයි යාට ප්‍රතිසන්දිය කරා පැමිණෙන්නට සිද්ධ වෙන්නේ. එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටික ස්කන්ධයන්ට හේතු විදිහට පෙන්වන්නේ අතීත හේතු විදිහට. අතීත හේතු විදිහට. ඒ කියන්නේ දැන් වර්තමානයේහි ඇහැට ගන්න වර්තමානයේහි රූපය උපදින්න තියෙන හේතුවේ අතීත ජනක වශයෙන් ඒක උපදවන්නට හේතු වෙච්ච ප්‍රධානම දේ තමයි අවිද්‍යාව, කර්මය, සංහාව. එතකොට අවිද්‍යාව නොනේ නම් එතන කර්ම රැස් කර ගැනීමක් වෙන්නේ නැහැ. කර්ම රැස් කර ගැනීමක් උනේ නැත්නම් තණ්හා කිරීමක් නැහැ. එහෙනම් තණ්හා කරන්න වස්තු විශයක් නැති වෙනකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණා නම් ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීමක් නැහැ. එහෙනම් වර්තමාන මෙබඳු ආකාරයේ රූප ගැටීම කියන දෙයක් වෙන්නේ නැහැ. එතකොට ඒක පෙන්වන්නේ අතීත හේතු විදිහට අවිද්‍යාව, කාර්මය, තණ්හාව කියන එක. ඊට පස්සේ ඊළඟ හතරවෙනි කාරණාව හැටියට තමයි ආහාරය කියන දේ අපිට හම්බෙන්නේ. එතකොට ආහාර ප්‍රත්‍යයෙන් රූපේ උපදින ඒක වර්තමානයේ ප්‍රස්තම්භක භාවයෙන් ප්‍රත්‍ය වෙන ධර්මය හැටියට. අතීත හැටියට අපිට අර ටික එකට එක සිදුවීමක් හැටියට තමයි අපිට අවිද්‍යාවත් කර්මයක් සංහාවක් කියන ටික ගන්න පුළුවන්කම තියෙන්නේ. අවිද්‍යාව කියන එක වෙන්කොට ගන්න පුළුවන් කමක් නැහැ. අර අපි අවිද්‍යාව ශීර්ෂයෙන් කතා කළත් අවිද්‍යාව කියන මාතෘකාව යටතේ කතා කළත් අපිට කතා කරන්න තියෙන අවිද්‍යාව නිසා කර්ම තණ්හ කර්ම කර්ම කරලා කර්මයකට අපි තණ්හා කරලා උපදින සිදුවීම තමයි අපිට ඒ ඔස්සේ තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව ශීර්ෂයෙන් කතා කළා තණ්හා මේ කර්ම තණ්හා කියන දෙකත් එක්කම තමයි එතන කතා කරන්නේ. ඒ වගේම තණ්හා ශීර්ෂයෙන් තණ්හාව නිසා උපදිනවා කියලා ගත්තොත් ඒද කර්මය අවිද්‍යාව කියන දෙක එකට ඇතුළත් වෙනවමයි. ඒ වගේම කර්ම ශීර්ෂයෙන් ගත්තත් එතන අවිද්‍යාව සහ තණ්හාව කියන මේ ධර්ම දෙකම එතන ඇතුළත් වෙනවා. ඒකට අර ශීර්ෂය වෙනස් වුණාට එතන සිදුවන කාර්ය පිළිබඳව කරන මානසිකාරය තුළ අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ධර්ම තුනේම ක්‍රියාකාරීත්වය අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ අපිට උද්‍යව විඥානය සම්පාදනය වුණා කියලා අපි කුමන මට්ටමින්ද දැනගන්නේ ඒක? උද්‍යව විඥාන සම්පාදනය වුණා කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍යයේ උදේවැය පිළිබඳව අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඉපදීමෙන් සත්පුද්ගල සංඥාව ප්‍රකට වෙන්නේ නැති විදිහට අරමත්කමේදී තමයි ඒ කියන්නේ අපිට ඔන්න උද්‍යව්‍ය උද්‍යව්‍ය ඥානය සම්පූර්ණ වුණා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දර්ශනය අපේ ප්‍රායෝගික ජීවිතයට සම්පූර්ණ වීමත් එක්ක එතකන් අපිට ඒක දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ දක්වා මානසිකාරයේ පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක දැන් පුතජන කෙනෙක් සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා අහුවාම එයා ස්කන්ධයන්ගේ උදේවැය දකින්න ඕනේ. සෝවාන් කෙනෙක් සකදාගාම වෙන සකදාගාම කෙනෙක් අනාගාම වෙන අනාගාම කෙනෙක් රහත් වීම සඳහා කුමක්ද කළ යුත්තේ කියනකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය සම්මර්ෂණය තමයි කළ යුත්තේ. ඒකට ස්කන්ධයන්ගේ උදේවැය කියන දේ ඥානයේහි පරිපූර්ණ භාවය අපිට කතා කරන්න වෙන්නේ අරිහත් ඵල අවස්ථාවක. හැබැයි ඒක ආරම්භ කළා ඒ සඳහා වෑයම් කිරීම කියන එක අපිට දැන් ඉඳලම කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොනස ඔව් සනසම් කාලෙක කතා කරලා හම්බුනේ සනසපේ විවේකයක් නැහැ මේ දවස්වල දැන් මේ වෙලාව බවල් එක් භවල් එකයි අද විවේක තිබෙන නිසා කතා කරන්න අවස්ථාවක් නැහැ සනස මේ මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙන සනස මාස ඉඳන් සමාන මේක භාෂා කලින් උත්තර දීලා තියෙනවා ඒක අනුකම්පා කළා කියන්න පිළිතුරක් දෙන්න සනස බුදුසසුන මට තේරෙනවා ඔබ වහන්සේ කියලා තියෙන උපමා වලින් කිතෝ ඉහළම කියන ප්‍රශ්න අපි ජීවිතින්වත් මේ විඥානයේ කියන ටෙන්ෂන් එවිද යන්නේ නැහැ කියන කතාව ඒක එහෙමයි කියලා මට තේරෙනවා සාන. අපි කොච්චර දැඟලුවා කියන කිසිත් අපි යන්නේ නැහැ. විඥානයේ ටෙන්ෂන් එවිද ඉන්නම නැහැ කියලා මට ඒ කන්සෙප්ට් එක හොඳට තේරෙනවා මෙතන මෙහෙම තමයි වෙන්නේ කියලා. මට ඒක නවසානකට දැන් මම එක පැත්තකදී මගේ සමාජයට හිතනවා මෙච්චර මේක මුද්දට ඔබවහන්සේ තේරුම් කරලා දීලා පුදුම විදිහට තේරුම් කරලා දීලා උපමා උපමේය වලින් මේක දැනි දැනි ඇයි අපි තව තවත් ඒ අර අඳුරන මේ නිර්වාණ වලට මේ යට වෙන්නේ කියලා. ඊට පස්සේ මම හිතුවා පොඩ්ඩක් ආනාපාන සතිය ගැන පොඩ්ඩක් සිත දිනු කරන්න ඕනේ. මේ සමතේ එදෙන්නේ එදෙන්නේ නැහැ සානස් මම සමත භාවනාව. ඉතින් මට සමතේ ගැන එදෙන්න බැරි වුණේ බැරි වෙන සානස් හේතු වුණේ. මට මේ සතිය එක්ක ගැන ඉගෙන ගන්න හම්බුනේ සුදර්ශන ස්වාමීන් වහන්සේගෙන් තමයි ආනම්. ඒක තාම මට සතිවිත්ත ස්වාමීන් වහන්සේ හරියට තේරෙන්නේ වැටෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා හුඟක් දේශනා කරනවා. ඔහොම කියලාද වාසයේ. මට තව වාසයෙන් මෙහෙම මොහොන් තමයි හම්බෙලා ආනම් උඩ හොඳයි කියලා. ඒක මට මෙහෙම හැඟීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ අර උපමාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ එළදෙන තම කෑම එයා කලබල කලගම තමන්ගේ පැටි අධියත් කල්පනාවෙන් ඉන්නවා එයා අත්හරින්නේ නැහැ නෑ එයා කොයි කියන්නේ නෙමෙයි කියලා මේ උපමාවත් ඒකට සම්බන්ධ ජලප ජලපේන වර්ගය කියලා විශේෂ සුදර්ශන සානස කියන හැම වැඩේ කරද්දී සති නිමිත්තට කියන්න කියලා මට සති නිමිත්ත සානස මෙතෙන්නේ මෙතෙන්නම නෑ සම මම කොච්චර කල්පනා කරා මට එන්නේ නෑ මොකද මේ සති නිමිත්තෙන් පීචෙන් පීචන්න කියන්නේ මොකද උස්මරැල්ලට යන එක එක එකක් සති නිමිත්ත කියන එක තව එකක්. මේ දෙක දෙකක් නේද කියලා. උදාහරණයක් මට සති නිමිත්ත විතරක් පැහැදිලි කරලා දෙන්න තමයි සම්මත අත්මාර්ථය. සති නිමිත්ත සහ හුස්ම රැල්ල කියන්නේ මේ කරුණ දෙකක් අපිට ඒකට අපි කියනවා නිමිත්ත සහ ආස්වාස ප්‍රසවාසය කියලා. ඒකට නිමිත්තේ හිත තියෙන එකයි ආස්වාස ප්‍රසවාසයේ හිත තියෙන එකයි අවස්ථා දෙකක්. ඒකට සති නිමිත්ත කියන දේ අපිට මේ ආස්වාස ප්‍රසවාසය පිළිබඳව මෙනෙහි කිරීමෙන් තොරව වුණත් අපිට හිත තියාගන්න පුළුවන් තැනක් තමයි සති නිමිත්ත කියලා කියන්නේ. අපි සති නිමිත්ත ගැන මීට පෙරත් අපි හඳුනාගෙන තිබෙනවා නාසිකාග්‍රේවා මුඛ නිමිත්ත යං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා කියලා. නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි කියලා. නාසිකාග්‍රේහි කියලා අපි කියනකොට නහයේ තියෙන අග කොටස, ඒ කියන්නේ අග කොටස කියලා කියනකොට අපේ මේ තොලට උඩින් තියෙන ඒ කොටස ට කෙනෙකුට සිහිය තියාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් තොල් දෙක අතරට සිහිය තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ සිහිය තියාගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඒකදී දැක්වෙන වචනයෙන්ම සති නිමිත්තේ චිත්තං උපදිබත් උපදිබන්දෙත්වා. සති නිමිත්තේ සිහිය හරියට හිත අරගෙන ගැට ගහලපමි. එතන හරියට බන්ධනය කර. එතන තියල. එතකොට අර නැවත නැවත නිමිත්ත ගැන මානසිකාරය කිරීම, නැවත නැවත නිමිත්ත පිළිබඳව හිතින් මෙනෙහි කිරීම. එතන හිත පිහිටුවා ගැනීම තමයි සත්‍ය නිමිත්ත කියලා කියන්නේ. ඒ හින්දා තමයි අර අපි ඔබතුමා අහලත් ඇටි අපි කියනකොට අර කියන ප්‍රායෝගික පුරුදු වෙනකොට ඇඟිල්ල තියන්න ස්පර්ශ වෙන ගතියට හිත තියාගෙන නැවත ඇඟිල්ල පල්ලෙහාට දාන්න ආපහු හිත එතනම තබා ගන්න මේ අප්‍රකට වුණොත් ආය ඇඟිල්ල තියන්න ඒ විදිහට කටයුතු කරන්න කියලා නිතර සිහිපත් කිරීම කරනවා. එතකොට ඒ විදිහට නැවත නැවත වෑයම් කිරීම තුළ සති නිමිත්ත උපදව ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සති නිමිත්ත තියාගන්නම බෑ නම් සති නිමිත්තේ හිත ප්‍රකට වෙන්නෙම නැත්නම් පිටා සිටින්නෙම නැත්නම් ඒකෙන් කියන්නේ අපිට එතනින් එහාට භාවනාව සමුද්ද වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අපිට පුළුවන් එතනින් එහාට වෙන වෙන යම් පැතිවලින් අපිට උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. සති නිමිත්ත කියන එක වඩා ප්‍රකට වෙන්නේ නැත්නම් තමන්ගේ ඉරියව් පැවැත්ම පිළිබඳව සිහිය පවත්වන්න උත්සාහවත් වෙන්න. තමන්ගේ අතපය පැවැත්වීම පිළිබඳව දෙයක් ගන්නකොට දෙයක් ස්පර්ශ වෙනකොට ඒ වගේ ස්වභාවයන්ගෙදි සිහිය පවත්වන්න උත්සාහවත් වෙන්න. ඒකට ඒ වගේ තැනක සිහිය තියන්න පටන් ගත්තට පස්සේ ප්‍රායෝගිකව අර සති නිමිත්ත පිළිබඳව අපිට තියෙන ඉඩකඩ ඒ ඒ තැනින් අපිට ආවරණය කරගන්න පුළුවන් සිහියේ දියුණුව අපිට එතනදී ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. සතිය කියන දේ එතනින් දියුණුවක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දැන් අර වෙන කර්මස්ථානයකට හිත යොමු කිරීම. මන්දකට අපි සති නිමිත්ත පැත්තකින් තබලා කර්මස්ථානය පිළිබඳව සිහියෙන් කමඨහන කරන්න පටන් ගැනීම. කියන එක තුලත් අපිට සිහිය යම් තැනකින් ආවරණය කරගන්න පුළුවන්කම තියෙනවා. සති නිමිත්තේ හිත තියාගන්න පුළුවන් නම් ඒක ප්‍රායෝගිකව ඉතාම හරිම පහසුයි ඒක කරන්න. හැබැයි ඒකට බැරි නම් අපි අනිත් උපක්‍රමයක් තුළින් අනිත් භාවනාවක් තුළින් අපිට සති නිමිත්ත දක්වා හිත දියුණු කරගෙන අපිට යන්න තැනකට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා භාවනාවේදී පසුබට වෙන්න එපා සති නිමිත්ත බැරි වෙනවා කියලා වෙන සමත භාවනාවක් පාවිච්චි කරන්න සති නිමිත්ත මදකට පස්සේ පසකින් තබලා තනියම ඉන්න වෙලාවකට එක තැනක ඉන්න වෙලාවකට එහෙම නැතිනම් සක්මන් කරන්න ඇවිදගෙන යන්න පයින් යන්න වෙලාවක් අවස්ථාවක් හම්බෙනකොට අර සති නිමිත්තේ හිත තියාගෙන ඒ දේ කරන්න පොඩ පොඩ උත්සාහවත් වෙන්න සමහර වෙලාවට තප්පරයක් දෙකක් තියාගෙන ඉන්න පුළුවන් මේ. ඒක ටික ටික වැඩි කරගන්න එතනම හිතින් අරමුණු කරලා ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්න. ආශ්වාස ප්‍රශ්වාසයේ මුලින් මුලින් ප්‍රකට වුණත් ඊට පස්සේ අනිත් වැඩක් කරනකොට ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක අපිට කරන්න අමාරු වෙනවා. හැබැයි සති නිමිත්තත් එක්ක ඒක කරන්න පුළුවන්. ඒ හින්දා ඒක ලොකු ගැටලුවක් දැනට කරගන්න නැතුව සති නිමිත්තට දෙන ඉඩකඩ ටිකක් වැඩි කරලා සති නිමිත්ත උත්සාහවත් වෙන්න බලන්න. හැබැයි සති නිමිත්ත ඒ විදිහට ප්‍රකට වෙන්නේ නැත්නම් ඊට පස්සේ අර වෙන කමටහන පිළිබඳව හිතන තැනකට මේ අවධානය යොමු කරන්න. එතකොට අපිට ඒ ඉඩ වෙනස් තැනකට ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් භාවනාවක් තුළින් ඒක සමර්ථ කරගන්න පුළුවන්. ඒක තමයි සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. තව දෙයක් කියන්න. මට දැනගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මට මේක පොඩි ප්‍රශ්නයක් මේ දැන් අපි ආහාර ගන්නකොට සිහිය පවත්වන හැටි පොඩ්ඩක් දැනගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මොකද දැන් රසවත් ආහාරයක් ලැබෙනකොට පොඩ්ඩක් සිහිය කියන එක නැති වෙනවා කොච්චර භාවනා මනසකාරයක හිටියත් පස්සේ ඒක විදර්ශනාවෙන් කොහොමද බලන්නේ දැන් ආහාරයට තියෙන කැමැත්ත පොඩ්ඩක් නැති කරගන්න අඩු කරගන්නවත් තේරුම් ගන්නයි ඔව් ආහාරය කියන දේ ඇත්තටම බොහොම වැදගත් කමක් තියෙන දෙයක් භාවනාවකදී ඒ වගේම අපි නොදැනී බැඳිලා තියෙන විශේෂම තැනක් තමයි ආහාරය කියන එක. ඒ නිසා තමයි මේ භෝජනයේ මත්ඤ්‍යතා කියන එක ප්‍රධාන දෙයක් හැටියට භාවනාවේදී දක්වන්නේ භෝජනයේ පමණ දැනගන්නවා කියන එක. ඒක මොකද ඒක හරිය සියුම් අපේ මනස ආක්‍රමණය කරලා තියෙන දෙයක් නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපිට තියෙනනේ ආහාර රුචිය කියලා එකක්. ආහාර රුචිය නැතුව අපිට ආහාර ගන්න පුළුවන් කමක් නැහැ. ආහාර රුචිය නිසා තමයි ආහාර ගන්න. එතකොට රුචියක් කියනකොට එතන අපිට ආහාරය පිළිබඳව තියෙන කැමැත්තක් තියෙනවා. එතකොට ඒ කැමැත්ත ඉක්මවා ගිහිල්ලා අපිට ආහාරයේ ලෝලූප භාවයක් තියෙන කියන්නේ හරි ලොල් වෙනවා අපිට ආහාරයට. එතකොට දැන් ඒ ආහාරය පිළිබඳව තියෙන කැමැත්ත කියන එකේදී ඒක විවිධ මට්ටම් තියෙනවා. එතකොට ඒකෙදි විවිධ මට්ටම් තියෙන නිසා අපි ඒ තත්වයේදී පරිස්සම් වෙන්න ඕනේ අපේ හිත රැක ගන්නකොට ඒක කොහොමද सिद्ध කරන්නේ කියන එක. පළවෙනි දේ තමයි භෝජනයේ මත්සඤ්ඤතා කියන එකේදී භෝජනයේ පමණ දැනගැනීම. එහෙනම් අපි ගන්න භෝජනය අපි ගන්නේ කුමකටද කියන ප්‍රත්‍යවේක්ෂා ඥානය තියා ගැනීම තමයි එතනදී सिद्ध කරන්නේ. එතකොට මේ අපි ගන්න ආහාරය නේවද වායන මදායන වන්දනායන විභූෂනාය ආවදේ මස්සකායස්ස තිතිය. එතකොට මේක මේ මම මේ ආහාරය ගන්න හුදෙක්ම මේ දවය බලය ලස්සන වෙන්න මේ විදිහ දෙයක් සඳහා නෙමෙයි හුදෙක්ම මේ කයෙහි පැවැත්ම සඳහා ගන්න දෙයක් කියන තැනින් ප්‍රතිවේක්ෂා කරලා ගන්න පුළුවන් ආහාරයක් බවට ඒ ආහාරය අපි පත් කරගන්න ඕනේ. දැන් ඒක හිතුවා කියලා සාමාන්‍යයෙන් අර ඒ ගැන තියෙන රුචිකත්වේ නැති වෙනවා කියන එක එතනදී සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආහාරයේ තියෙන ඒ කැමැත්ත කියන එක ඒ මට්ටමකදී නිකන් මට්ටමකදී එහෙම දුරු වෙන්නේ නැහැ. ඒ හින්දා අපි පාවිච්චි කරන්න ඕනේ දේවල් අතර ඒක හිත මට්ටු කරන්න තියෙන තැනක් ඒක. හිත මට්ටු කරන්න කියලා කියන්නේ හිතට මේ අර බොහොම දැඩි ලෙස තරවටු කරන්න ඕන තැනක් තමයි ආහාරය සම්බන්ධ දේවල්. ඇතැම් විටක අපිට වඩා සංහාවෙන් අපි ඇසුරු වෙන ආහාර තියෙනවා නම් ඒ ආහාරය මගහැරවින්න වටිනවා. ඊට පස්සේ ඒ ආහාරය ගන්න අපිට ගන්න සිද්ධ වෙන අවස්ථාවක් නම් අපි ඒ ආහාරය පිළිබඳව අපි මානසිකාරය පවත්වමින් ගන්න උත්සාහවත් වෙනවා. ආහාරය ගැන මානසිකාරය පවත්වනකොට සුදෙක්ම මේ මේ ආහාරය කියන එක මේ කයෙහි රූප කලාප උපදවන්න සමර්ථ වෙන දෙයක් විතරනේ. මේක මේ ඒ කායික පැවැත්ම නිර්මාණය කිරීම සඳහා පමණක්ම උපකාරී වෙන දෙයක්. ඒකට මෙතනදී මේක කන්න කැමැත්තක් මට තිබුණා කියලා මේක කිසිම කෙලත් එක්ක මිශ්‍ර වුණ ආහාරයක් විදිහට මේ කයට වැටෙන්නේ නැසක මේකේ සුත්‍තිභූත භාවයක් ඒ කියන්නේ පිරිසුදු බවක් මෙතන නැත්තේ නැහැ. ඒකත් මේ ඔක්කොමත් එක්ක මිශ්‍ර වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. කියලා අපි ඒකේ තියෙන නිස්සාර ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා. එතකොට මේක එකපාරම අපිට ආහාර ගැනීමෙහි කැමැත්ත නැති වෙලා යයි කියන තැනකින් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි අපිට ඒකෙදි කරන්න පුළුවන්කම තියෙන කටයුතු හැටියට දකින්න පුළුවන්කම තියෙන මූලික වශයෙන්ම වඩා තණ්හාව උපදින වඩා කැමැත්ත උපදින ආහාරයක් තියෙනවා නම් ඒ ආහාර නොගෙන අතහැරීම හොඳයි. ඒ වගේම අපිට ඒ ආහාරය ගන්න වෙනවා නම් මේක හුදෙක්ම කයේ පැවැත්ම සඳහාම ගන්න ආහාරයක් කියලා හිතලා ඒක පමණ දැනගෙන කය පරිහරණයට අවශ්‍ය වෙන ප්‍රමාණයට පමණක් අරගෙන නතර කරන එක හොඳයි. ඒ ගන්න වෙලාවටත් ඒ ඒක ගන්නකොට සිදුවන කායික ක්‍රියාකාරීත්වය පිළිබඳව තේරුම් අරගෙන මේක අපි කනකොට කෙලත් එක්ක මිශ්‍ර වෙලා මේක බඩට යන දෙයක්. ඒකෝට එතනින් එහාට මේකේ කිසිම පිරිසිදු බවක් ඇත්තේ නැහැ. ඊට පස්සේ දැන් මේක කෙනෙකුට ආපහු වමනය කළොත් මේක කන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක මේ වගේ අපිරිසිදු ස්වභාවයට පත් වෙන දෙයක් දවස් දෙකක් මේක පිළිලුනොත් මේකේ ස්වභාවය මොකද්ද ඒ වගේ දෙයක් තමයි ආහාරය කියලා කියන්නේ ඒක හුදෙක්ම මේ උදඟු රූප කලාප උපදවන්න පමණක් සමර්ථ වෙන දෙයක් නේද කියලා අපි ඒ ගැන මානසිකාරය කරන්න උත්සාහවත් වෙනවා එතකොට උත්සාහවත් වෙමින් ඒකේ අපි පමණ දැනගන්නද මේක කරන්නේ අපි අර කන වේලාවටත් මේ මහා අප්‍රසන්න කරගන්න ඕන නිසා නෙමෙයි අර ලෝල හිත තරවට්ටු කරලා නතර කරගන්න ඕන නිසා අපි ගන්න එක උපක්‍රමයක් විතරයි මේක. පාවිච්චි කරන උපක්‍රමයක් විතරයි. ඒකට අර වැඩිපුර අපි ලෝල හිතෙන් ගන්නකම මගහරවා ගන්න පුළුවන්කම තියෙන එක සාමාන්‍ය තත්ත්වයකටපත් වෙනනම් සාමාන්‍ය මට්ටමින් කයෙහි පරිහරණය සඳහා පමණක් ආහාර ගැනීම ප්‍රමාණවත් වෙනවා. ඒකට අර බුදුජාණන් වහන්සේ දේශනා කරන්නේ පුත්‍රමාංශ සංඥාවෙන් ආහාර ගන්න. ඒකට ඒක තමයි ආහාරයේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ ඒක හරිනම් කොයි මට්ටමෙන්ද පැවැත්විය යුත්තේ භික්ෂුන් වහන්සේ නමකට නම් කියලා මම සාමාන්‍යයෙන් කෙනෙකුට කියලා දෙන්නේ මේ ආමතරවරුන්ට කියලා දෙනකොට දැන් දානේ වන්දනකොට දානේ ටික හම්බෙලා අපිට ඒක අපි උපරිම අපි දානේ වන්දනලා ඉවර වුණාම වන්දනලා ඉවරයි දැන් හොඳටම බඩ පිරීලා ප්‍රමාණවත් පරිදි ඔක්කොම වන්දනලා ඉවරයි දැන් ඔයගොල්ලන්ට උනත් ඒකේ විදිහටම තමයි කාලය ඉවර වෙලා හොඳටම බඩ පිරීලා තියෙන වෙලාවක ආපහු දැන් දෙයක් කන්න බෑ එතකොට හැබැයි කවුරු හරි ඇවිල්ලා කියනවා මේක කෑවේ නැතොත් මරනවා කියලා. එතකොට මේ ටික කෑවේ නැතොත් මරනවා කියලා කියනකොට දැන් නොමැරී සිටීම වෙනුවෙන් අමාරුවෙන් නමුත් අර ටික කන්න සිද්ධ වෙනවා. නොමැරී සිටීම වෙනුවෙන් කන්න සිද්ධ වෙනවා. අන්න ඒ මට්ටමට යනකම් මේ ආහාරය පිළිබඳව පමන දැන ගැනීම කියන එක ආහාරයේහි පටික්කුල සංඥාව කියන එක දිනුන විය යුතු දෙයක්. ආහාරයේ තියෙන පිළිකුල් සංඥාව කියන එක. මොකද මේ ආහාරය කියන එක සියුම් අපේ ජීවිතය ආක්‍රමණය කරන දෙයක්. අන්න ඒ හින්දා ඒක අර නොසලකා හරින්නේ නැතුව, يعني කන වේලාවටවත් අප්ප නිදහසේ මේක කන්න ඕනේ කියලා තණ්හාවට එතන ඉඩ හදා ගන්න නැතුව අර ඇත්තටම මේක සිද්ධ වෙන ක්‍රියාපටිපාටියේ කටට දාගත්තාම කෙලත් එක්ක මිශ්‍ර වෙලා ගිහිල්ලා ඒක වමනයක් බවටපත් වෙලා ඒක දිරවලා නොපැසූ ආහාරයක් විදිහට තිබිලා මේ පැසූ ආහාරයක් විදිහට තිබිලා මේක මෙබඳු ස්වභාවයටපත් වෙන දෙයක් නේද කියලා ඒක අර නිස්සාර අසුබ ස්වභාවය පිළිබඳව ආහාරයේ තියෙන ඒ අසුබ නිස්කිත ස්වභාවය ප්‍රකට වෙන විදිහට මෙනෙහි කිරීම කියන දේ ඒ වෙලාවේදී කරන්න පුළුවන් අපිට ඒ කිරීම වැදගත් වෙනවා අරකේ තියෙන අර දැඩි ලෝල ගතිය මඟහරවා ගන්නට. එතකොට මේ විදිහට ආහාරය පිළිබඳව අපි මේ සංවර වෙනකොට ඒක භාවනාවට බොහෝ උපකාරක වෙන දෙයක්. අවසරයි ස්වාමීන් වහන්ස මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම මේ භාවනා මානසිකාරයක ඉන්නකොට යම් කිසි ගැටලුවක් આવුත් මට නොතේරෙන ස්වභාවයක් ආවොත් එහෙම මේ භාවනා කරන එක ගැන ඊට පස්සේ විතක්ක ਵਿਚාර ඇවිල්ලා ඊට පස්සේ බොහෝ දුරදිග ගිහිල්ලා මුල් කාරණේ අමතක වෙන්නම යනවා. ඉතින් ඒකට පොඩි උදව්වක් කරන්න අනිත් එක තමයි උදාහරණයක් වශයෙන් දැන් මම මෙහෙම ගන්නවා. දැන් පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලද්දී රූපය සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගේ හඳුනා වූ උපාදාය රූපස් නිසා හැදෙනවා කියලා ඒක උදේව බලන්න පුළුවන්. ඊට පස්සේ වේදනා සංඥා චේතනා ඒක බලන්න පුළුවන් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඊට පස්සේ මම හිතනවා දැන් විඥානයේ තියෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා. ඊට පස්සේ දැන් මම ආයෙ හිතනවා මේ සම්පූර්ණ පංච උපාදානස්කන්ධයම නාම රූපයක්. එහෙමනම් මේ විඥානය කොහොමද නාම රූප ප්‍රත්‍යයෙන් හැදුනායි කියන්නේ. අන්න ඒ වගේ දේවල් මට නිකන් ප්‍රශ්න ඇති වෙනවා. ඒකට පොඩි මට උදව්වක් කරන්න ස්වාමීන් වහන්සේ පිළිසිද්ධ වෙනවා. ඒකට අපිට අර ධර්මකාරණා පිළිබඳවම මානසිකාරයේ කිලීම තුළ අර චිත්ත වික්ෂේපයටපත් වෙන හිතේ විසිරීම තමයි මේ වෙලාවකදී මේ විදිහට කිරීම තුළ සිද්ධ වෙන්නේ. එහෙනම් ඒක මේ අර කරන භාවනාවට බාධාවක් නිසා ඒ විතර්කයත් ඒ වෙලාවේදී මගහරින්න. මගහරින්න කියලා කියන්නේ ඒක හිතෙත් යන යන්න දෙන්න එපා. ධර්ම කාරණා ඔස්සේ නම් හිත යන්න දෙන්න එපා. තවත් පවත්තන විශ්ේ පමණක් හිත යන්න දෙන්න. ඒ කියන්නේ අපි කරන මානසිකාරයේ විතරක් හිත තියාගන්න. ඒක අර විදිහේ ගැටලුවක් යම් වෙලාවක හිතුනොත් ඒක ලියලා තියාගන්න. ඒක ඔස්සේ දිගින් දිගටම යන්න එපා. ඒක ලියලා තියාගන්න. ලියලා තියාගෙන ඒක අමතක කරලා අර කරන භාවනාව කරගන්න ඊට පස්සේ අර ඒක විසඳා ගැනීමට ස්වාමීනාංශ නමක් මුණ ගැහෙන අවස්ථාවකදී හෝ ඒ ගැන විසඳා ගන්න අපිට අවකාශය සැලසෙන වෙලාවකදී අර ප්‍රශ්නේ විසඳා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඒ විදිහට අපිට අර කරන භාවනාවට උපද්‍රවයක් නොවි ඒ කාරණේ මගහරවා ගන්න පුළුවන්. ඒකට දැන් අපි උදාහරණයක් හැටියට අර වගේ අහෝ කාරණාව ගැන කතා කළොත් එහෙම උදාහරණයක් හැටියට ගත්ත දෙයේ දැන් ස්කන්ධ කියන්නේම නාම රූප හැටියට බෙදන්න පුළුවන් රූපේ රූපස්කන්ධය ඉතින් ටික නාම ධර්ම හැටියට. ඒකට නාම රූප හැටියට තමයි බෙදා දක්වන්නේ. එතකොට විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා කියන තැනකදී විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ අර රූපය රූපයත් උපකාරී කරගෙන එතන අර මේ ස්පර්ශ නිසා උපන්න වේදනා සංඥා සංස්කාර ආදී ධර්ම ටිකෙත් උපකාරය නිසා තමයි විඥානය යන පැනවීම තියෙන්නේ. එහෙම නැත්නම් ඒ විඥානයයි කියන පැනවීමක් නැහැ. සනාම රූප කියලා කියනකොට ස්කන්ධ ටිකම නාම රූප තමයි ඒ ස්කන්ධ ටික නාම රූප වෙන නිසාම තමයි විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා කියන්නේ. ඒත් අපි විඥානයත් නාමස්කන්ධයක් හැටියට සංග්‍රහ කළාට එතනදී නාම කියලා විග්‍රහ කරන තැනදී විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් උපදිනවා කියන තැනදී එතනදී නාම කියන එක ඇත්තට ඇතුළත් වෙන්නේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුන. විඥානය ඇතුළ වෙන්නේ නැහැ. විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් කියන තැනදී ඒකට විඥානය කියන විඥානන ස්වභාවයේදී එතන නාම කියන වචනයේදී විඥානය ඇතුළත් කරන්නේ නැතුව විඥානයේ හැරෙනකොට ඊතුරු ස්කන්ධ ටික තමයි එතනදී නාම කියන දෙයෙන් අපි විවරණය කරගනු ලබන්නේ. එතකොට ඒක ඒ ප්‍රශ්නෙට පිළිතුරක්. ඒක මගහරවා ගන්නට අපිට භාවනාවේදී ඒක මගහරවා ගන්නට තියෙන දේ තමයි අපි ඇහැ පිළිබඳව බලනවා නම් රූපය පිළිබඳව බලනවා නම් ඒ පිළිබඳව අවබෝධය අපිට ඇතිවෙච්ච විශේෂේශ්‍රයේ තුල පමණක් නුවණ අරගෙන යන්න අනවශ්‍ය විදිහට විතර්ක කරමින් නැවත නැවත ඒකේ පසුපස්ට යනවා නම් ඒ පැත්තට හිත අරගෙන යන්නේ නැතුව වහාම නතර කරන්න ඒ වගේම මේ ප්‍රශ්නය කොලයක් අරගෙන සටහන් කරලා තියාගන්න මොකද ඒක විසඳා ගැනීම ඉදිරියට වැදගත් වෙන නිසා ඒ ප්‍රශ්නය සටහන් කරගෙන භාවනාව ඉස්සරහට කරන්න. හදිස්සියේ ප්‍රශ්නේ විසඳ ගන්නකම් භාවනා කරන්න බැරි බවක් හදනවා නම් ඒ භාවනා කරන විශේෂ ඒ ක්‍රමය වෙනස් කරන්න. ඒ කියන්නේ ස්කන්ධ ගැන මෙනෙහි කරගෙන ගියා නම් ආයතන පැත්තෙන් මෙනෙහි කරන්න. එහෙම නැත්නම් ආයතන පැත්තෙන් මෙනෙහි කරගෙන ගිහිල්ලා ඒක බලන පටිසමුපාද පැත්තෙන් බලන්න. පටිසමුපාදයේ පැත්තෙන් ඒක මෙනෙහි කරගෙන යන බැන සමත භාවනාව පැත්තෙන් හරි මේ භාවනා කරගෙන යන ක්‍රමය වෙනස් කරලා අපහු භාවනාව පැත්තට හිත තබන්න. එතකොට ඒක මගහරවා ගන්න පුළුවන්. සාදු සාදු ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ඉතලා උද්‍යව විඥානය ගැන හිතේ නාමයි ස්වාමීන් වහන්සේ. මට එතනදී අර උද්‍යව විඥානයේ දෙකම් පල්ලා පැහැදිලි නැහැ මේ. අවසර සම්පත පරිසල උද්‍යව විඥානයේ කියනමයි. එතෙන්දී ඇතිවීම නැතිවීම බලන්න ස්වාමින් වහන්සේ ඊට ඇතිවීම නැතුව නැතිවීම විතරක්ම බලන්න කියන්නේ දර්ශනා කරන්න කියන්නේ ඒක කොහොමද මහසත් දර්ශනා කරන්න ඕනේ. අපිට ඇතිවීම නැතිවීම දෙකම බලන්න කියලා කියනකොට අපිට ඇතිවීම සහ නැතිවීම බලන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වර්තමානයේ මේ ධර්ම පිළිබඳව අවිද්‍යාව කර්ම සංහාතික වර්තමානයේ යෙදෙන්නේ නැති වෙනවා. දැන් අපි අතීත හේතු ඇටියට මේ භවයට හේතු ටිකනේ අපි පෙන්වලා දුන්නේ. හැබැයි වර්තමානයේ අවිද්‍යාවක් කියනවා නම් වර්තමානයේ කර්මයක් කියනවා නම් වර්තමාන සංඛාවක් කියනවා නම් ඒ ටික නිසා මොකද වෙන්නේ? අනාගතයේට නැවත ප්‍රතිසන්දි වශයෙන් දෙන්න පුළුවන් හේතු ටික තමයි මේ විදිහට හදාගන්නේ. අද මේ ධර්ම ටිකේ ඇත්ත නොදන්න ඇත්ත දන්නාකම උපදගත්තොත් මෙතනදී සංකත ධර්මයන්ගේ ස්වභාවය දැනගත්තොත් අවිද්‍යාව නැති වෙනකොට කර්ම උපදින්නේ නැති වෙනවා. කර්ම උපදින්නේ නැති වෙනකොට තණ්හාවට පදනම නැති වෙනවා. ඒ නිසා අනාගතයට උපදින්නේ. එනම් අපි අවිද්‍යාව කර්ම තණ්හාට එක අද නොවේ නම් අනාගතයේට මේ බඳු ඵලයක් උපදිනවා කියන එක වෙන්නේ නැහැ කියලා අපි එතනදී තේරුම් ගන්නවා. ඒකත් අපි වැය පිණිස බලන මානසිකාරය කරන ක්‍රමයක්. ඒ වගේම වර්තමාන අපි කියන උපස්තම්භක ප්‍රත්‍ය කියලා දැන් ආහාර ප්‍රත්‍ය කියලා කිව්වා. ඒකට අන්නේ ආහාර ප්‍රත්‍ය කියලා කියන්නේ වර්තමානයේ තුල සිද්ධ වෙන ප්‍රත්‍යතාවය. එකක් කනබන ආහාර ප්‍රත්‍යෙන් රූපේ උපදිනවා කියන එක. අනෙක් පැත්තෙන් ගත්තොත් ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන මේ තුන් දෙනාගේ එකතුව නිසා මේ පෙනීම පේනවා කියන එක. ඒකට මේ තුන් දෙනා නැති වෙනකොට මේක නැති වෙලා යනවා කියන එක. මේ විදිහට අපිට වර්තමාන මේ ධර්මය හටගෙන වර්තමාන නැති වෙනවා කියන එකක් දකින්න පුළුවන්. එකක් හේතු ටික නැති වෙනකොට අනාගතයට උපදින්නේ නැහැ කියන එක. අනිත් එක වර්තමානයේ හටගත්ත ධර්මය වර්තමානෙම ඒ මොහොතේම ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන එක. මෙන්න මේ විදිහට අපිට මේ ප්‍රත්‍ය නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියන එක දෙපැත්තකින් දකින්න පුළුවන්. ඒකට ක්ෂණික නිරෝධයක්. ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙනවා කියන ක්ෂණික නිරෝධයක්. ඒ වගේම අනුස්පාද නිරෝධය. අනුස්පාද නිරෝධය කියලා කියන්නේ අනාගතයට උපදින්නේ නැතුව යනවා කියන එකත් කියන මේ දෙපැත්තෙම ගයano බලන්න පුළුවන්කම තියෙනවා. තේරුණා කොහොමද? සමහර තේරුවා සරණයි. හෙලෝ. ඔව් ඇහිවා. අසන්නස මේ දැන් අර ඔය මම සාමාන්‍ය කරන සාමාන්‍ය දෙයක් තමයි අපි දැන් විශේෂයෙන් මේ වර්තමාන කාලේ එහෙම කැළමිලි සහගත තත්ත්ව දිනකොට අපි පුද්ගලයෙකුට අපේ කේන්තියක් වගේ යනවනම් මම මේ ඒ පුද්ගලයා පුද්ගලයාව පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න උත්සාහ කරනවා. එතකොට අපිට මේ පුද්ගලයා කෙරෙහි තියෙන කේන්ති නැතිලා යනවා. එහෙම මට මේ මං ක්‍රියා ක්‍රියාවලිය කරගෙන යනවා. නමුත් මට ඇත්තටම හිතෙනවා අපි මේ පිට ඉන්න පුද්ගලයෙක් පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්නට වඩා වෙන්න ඕන දේ තමන්ව පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න එක නේද කියන එක අර කියන්නේ දැන් අපි පිටුපුද්ගලෙක් දැක්කම Taman ඉන්න ගතියක් තියාගෙන තමයි පිටුපුද්ගලෙක් දිහා දකින්නේ. ඒ නමුත් ඒක Taman දෙසරම යොමු කරගන්න ටිකක් අමාරුයි ස්වාමීන් වහන්සේ. ඒතකොට ඒක වැරද්දක් තියෙනවද නැත්නම් අපි ඒක හදාගන්න ඕනේ කොහොමද? කියන එක වහන්සේ ඇත්තටම මේ දැනගන්න කැමතියි. ඒක බොහොම නිවැරදි. ඇත්තටම වෙන්න ඕන දේ තමයි ඒකේ දෙවෙනියට කියපු කාරණාව. අපි කියන්නේ අපි එතනක් පංච උපාදානස්කන්ධයක් කියලා කියන දේ බලන්න කලින් අපි බලන්න ඕන පැත්ත තමයි තමන්ගේ පැත්ත. තමන් කරගත්ත තැන. ඒ කියන්නේ දැන් ඇහැට පේන්නේ වර්ණ රූපයක් විතරයි. වර්ණ රූපයක් පේන තැනක මෙහෙත් තමයි අපි මේ ඊටු ටික උපද්ද ගන්න වේදනා සංඥා සංඛාර විඥාන කියන ඊටු ස්කන්ධ ටික මේ පැත්තේ උපදින දෙයක්. එතකොට ඒ වර්ණ රූපය කියලා කියන්නේ මේ කෙනා නෙමෙයි. වර්ණ රූපය කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙච්ච දෙයක්. එතකොට ඒක කෙනෙක් කියලා හිතනකම තමන්ගේ හිත පැත්තේ ඉපදිච්ච දෙයක්. ඒක කවදාවත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. මේ විදිහට අපි මේ ඒ නාමයේ ස්වභාවයත් ඒ රූපයේ ස්වභාවයත් දකිනවා මේ තමන් කියලා අල්ලගත්ත තැන තියෙන ස්වභාවය නේද මේක කියලා. එතකොට දැන් මම තව කෙනෙක් ගැන තරහ ගන්නවා කියලා පේනකොට තමන්ට පේන්න ඕනේ එතන පංච පාදානස්කන්ධයක් තියෙනවා කියලා නෙමෙයි. දැන් අපිට පේන්නේ නැහැ එතන වේදනාව සංඥාව සංකාර විඥාන පේන්නේ නැහැ නේ. එතකොට අපිට පේන්න ඕනේ දේ තමයි අපි මේ තව කෙනෙක් ගැන තරහ ගන්නවා කියන තැනක තිබුණේ ස්කන්ධ පංචකය. ඇහැට පෙනෙන රූපය ඒක පතිත කරගත්ත ඇහැ එතන ඉපදුනා හිතක්. එතකොට මේ මේ නාම ධර්ම ටිකත් මේ රූපයක් තමයි මෙතන පැවතීම තිබුණේ. එතකොට මේ නාම රූපයන්ගේ ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. එතකොට දැන් කෙනෙක් කියලා දෙයක් තිබුණේ මේ විදිහේ ධර්ම ටිකක් හටගත්තේ. ධර්ම ටිකක් හටගත්ත තැනක මට කෙනෙක් කියලා පෙනුණා මෙතන. එතකොට මේ කෙනා ඇත්තටම මේ එකක්වත් නෙමෙයි නේද? එහෙනම් මම තරහ ගන්නවා කියලා තරහ අරගෙන තියෙන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳවමනේ. පංච උපාදානස්කන්ධය ගැනම තමයි තරහ පවත් කරලා තියෙන්නේ. එතකොට ඒ පංච උපාදානස්කන්ධයම නේද මම කියලාත් අල්ලගෙන තියෙන්නේ. එහෙනම් තරහ අරගෙන තියෙන්නේ තව කෙනෙක් ගැන කියලා කිව්වට තරහ අරගෙන තියෙන්නේ තමන් කරගත්ත ස්කන්ධ පංචකය පිළිබඳවම නේද කියලා අපිට එතනදි මෙන්නෙහි කිරීම තමයි කළ යුතු වෙන්නේ. ඒකෝට අර තරහ අහුව ඔහොම ඉක්මනට අපෙන් ඉවත් වෙනවා නිවිල යනවා මොකද අපිට පේන තමන් තමන් ගැනම තමයි තරහ පවත්වලා තියෙන කේ. කියන්නේ තමන් කරගත් ස්කන්ධ ටික ගැනම තමයි තරහ පවත්වලා තියෙන කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒ විදිහට මානසිකාරය කරනකොට. එහෙනම් ඒ හිතපෙදී නිවැරදි එක තමන් කියලා අල්ලගත්ත තැන තියෙන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය තමයි අපි දකින්න ඕනේ. තමන් කියපු තැන තිබෙන ස්වභාවය තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. නිසා ඒ සඳහා ඒ මානසිකාරයේ පැවැත්ම බාහිරට යොමු කරන්නේ නැතිව ආධ්‍යාත්මිකව සිද්ධ වෙන ක්‍රියාකාරකම පිළිබඳව දකින්න පැත්තට මානසිකාරයේ යොමු කරන්නේ. සානස ප්‍රායෝගිකව මේ අතර මේක ඒක එහෙම තමයි මම දැනවත් වෙලා ඉන්නේ. නමුත් අර දැන් ඒක හරි අර පිට කෙනෙක් අපි හිතමු දේශපාලන නායකයෙක් කිමු උදාහරණයක් හරි හරි මතවන ඕනම කෙනෙක් එන තරහක් එනකොට ඒ ඒ ඒ ඒ පුද්ගලයා ඇත්තම පංච බාධනස්කන්ධයක් නේතර දැන් එයාගේ ශරීරය ගත්තොත් එයාගේ ශරීරය එයාගේ පාලනයෙන් තොර තොරව තියෙන සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දෙයක්. ඒතකොට ඒ එක්කලම එයාගේ මනසත්. එයාගේ සංඥා සංඥානත් අපි වගේම අපේ සංඥා සහ වේදනත් අපි වගේම වෙනස් වෙන්නේ. එයාගේ පාලනයෙන් තොරව කියනක් ගත්තන් පස්සේ ඇත්තට මේ පුද්ගලභාවය එතනම බොහොම ලේසියෙන් ගැලවිලා යනවා. ඒක දියවිලා යනවා. එතකොට ඒක හරි ලේසියි. ඒ කියන්නේ මොහොතේ අපර බොහොම ලේසියෙන් අපේ තියෙන තත්ත්වෙන් ගැලවෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ එහෙම ඊට පස්සේ අර තව ටිකක් වැඩිපුර හිතනකොට ඇත්තටම ඊළඟට වහන්සේ සඳහන් කරා වගේ ඒක තමන්ගේ ඇතුළේ සිද්ධ වෙන දැක්ලා අපි තේරුම් ගන්නවා. නමුත් අර ක්‍රමයේ ඒක කියන්නේ ශනිකෝ ඒ විදිහට පැත්තෙම හිතුවම වැරද්දක් වෙන දිනවා සාන්න. නැත්නම් ඒක වැරද්දක් නැහැ. ඒ විදිහට හිතෙන්න කිසිම ආකාරයකින් වරදක් නැහැ. ඒක අපි අර ඒක ද්වේෂය නැති කර ගැනීම සඳහා අපි කරන ප්‍රධානම දේ. එතකොට ඒක ඒ නිසා අපි ඒ සඳහා ඒ කරන භාවිතය කිසිම වරදක් නැහැ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒක අර ගොඩනගන්නේ කොහොමවත් අර අපි Taman කියන තැන බලන දැක්ම තුළම තමයි ඒක ගොඩනගන්නේ. අපි එතන තියෙන ස්කන්ධ ටිකක් කියන දේ පිළිබඳ දකින්න දැක්මම තමයි අපිට එතන තියෙන්නෙත් එහෙම දෙයක් නේ කියන එක ගැන පේන්නේ. එතකොට දැන් ඒක අපිට විවිධ ස්වරූපයන්ගෙන් මේ මානසිකාරය පවත්වන්න පුළුවන්. අපි මිනිස්සෙක් කියලා කිව්වට ඇත්තටම මෙතන තියෙන්නේ කෙලෙස් එක පැවැත්මක් නේද? එතකොට දැන් බල තණ්හාවෙන් හෝ යම් කිසිවක සංකරගෙන ජීවත් වෙන මිනිස්සෙක් දිහා බැලුවාම අපිට මේක පුද්ගලයෙක් මේ මිනිස්සයා මෙහෙම කරන්නේ කියලා හිතනවට වඩා අපිට පුළුවන් නම් මේ කෙලෙස්ේ පැවැත්ම නේද? ඒ කෙලෙස්ේ මේ විදිහට මගේ හිත තුලක් තියෙනවා. එතකොට මේ කෙලෙස්ේ නිසා මගේ පැත්තෙන්වත් අද දහමක් ගන්න නිසා මේ පැත්තෙන් වැළකීලා තිබුණාට හෙට දවසේදී ඒක ඉස්මතු වුණොත් එහෙම මොකද වෙන්නේ? එහෙනම් මේක කෙලෙස්යේත් නේද මේ අපි දුරු කරන්න නේද උත්සාහවත් වෙන්න ඕනේ කියලා විවිධ ස්වરૂපයන්ගෙන් අපිට මානසිකාරය පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා තමයි මානසිකාරය පවත්වන විදිහේ ගැටලුවක් නැහැ. ඒක නිවැරදි. ඒ නිසා ඒක ඒ අපේ හිත ගැටීමකට යන වෙලාවල් වලදී විදිහට හිතේ ආරක්ෂාව සපයා ගැනීම බොහොම වැදගත්. අනසන්න සාදු සාදු සතරන් සම්මේ. හොඳයි එහෙනම් කාල වේලාව ඉක්මනට තියෙනවා. ඔව්. ඒකත් ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක්. ස්වාමීන් මේ මම කාලයක් තිස්සේ අර නාම රූප දිහා බලනවා හිතෙන් හිත දිහා බලාගෙන අරමුණ එනකොට ඒක විශ්ලේෂණය කරගෙන කියන්නේ සංහලට රූපයක් ආම ඒක රූපේ දැක්කා කියලා විතරක් හිතට ගන්න ඒ විදිහට හිත පුරුදු කරගන්නේ කෙනෙක්. ඉතින් දැන් භාවනාවේදී යනකොට අර උදේවැය කියන දේ ගැන කතා ඉස්සෙල් කතා කරපු ප්‍රශ්නේ නිසා මම මේක අහන්නේ. දැන් මම සමහර වෙලාවට නේ නිකවත් දුරට මම දකිනවා අර දැන් ඔය කියන ක්‍රියාවලිය එකපාරට අල්ලගන්න බෑ සම්මාසෙ කෙනෙක් රූපයක් දැක්ක ගමන්ම ඒක අර කර්ම අවස්ථාවේ විපාක අවස්ථාවේ ඒක පිළ ප්‍රපංචයක් වෙන්නකොට වගේ තමයි ඒක අල්ලගන්න පුළුවන්. ඒකල් හරි වේගවත් ඒක සිද්ධ වෙනවා. හැබැයි දැන් ඒ අවස්ථාවේදී එතන එකපාරටම තේරෙනවා මේ සිත ඇති වෙලා නැති වෙලා ගියා මෙතනින් මේක ඉවරයි ඊට පස්සේ මම මේක අල්ලගෙන ගියා නම් ඒ ප්‍රපංචයක් කියන එක තේරෙනවා. ඒ කියන්නේ මොකක් දුරට දැන් එහෙම දේවල් පළස්සී නැතිවීම තමයි පේන්නේ. ඇතිලා උදේයි වැය කියනවට වඩා අර නිකන් ඒක ඉවර වීම. මේකත් ඉවරයි. මෙතනින්ුත් ඉවරයි. මේකෙනුත් මේ සිත ඉවර වෙලා යන්නේ කියන හැඟීම තමයි එතන එන්නේ. ඒක සමිනුත් කොහොමද ඒක ඉදිරියට ගෙනියන්නේ? ඒක ගැටලුවක් නැහැ. ඒක හැබැයි ඒ දෙපැත්තම මානසිකාරයේ පවත් ගන්න. ඒ කියන්නේ දැන් අපි අර සතිපට්ඨානෙදි කතා කරන්නේ සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා. සමුදය අනුව දකින්න එක එකක්. වැය අනුව දකින්න එකත් එකක්. ඊට පස්සේ සමුදය සහ වැය අනුව මේ දෙක දෙකම එකතු කරලා එක අවස්ථාවකදී මානසිකාර්යය කිරීම කරන්නේ. එතකොට අර කෙලෙස් දෙක එතන ඉඩක් නැති වෙනවා කිසිම ඉඩක් නැති වෙනවා. අපි හට ගැනීම අනු දකින්නකොටත් වැයවීම අනු දකින්නකොටත් හට ගැනීම සහ වැයවීම කියන එක සම්මර්ෂණය කරනකොට. ඒකට එක අවස්ථාවකදී හට ගැනීමන දකින්න ආශය කරන පැත්තට හිත බර කරලා බලන්න. තව පැත්තකදී වැයවීමන දකින්න ආශය කරන පැත්තට බර කරලා හිතෙන් දකින්න උත්සාහවත් වෙන්න. හට ගැනීම සහ වැයවීම කියන මේ දෙක පිළිබඳවම නැවත නැවත මනසිකාරය කරන තැනට හිත ගන්න. එතකොට ඒක සමෘද්ධ කරගන්න ඒක ಉಪකාරී වෙනවා. දෙක විදිහකට නැතිව අර ක්‍රම තුනටම මනසිකාරය පවත්වන්න ඒක තමයි වඩා මේ નિවැරදිම සහ පහසුම ක්‍රමය වෙන්නේ. ඒවන් සම්මයි සම්මාත ගොඩක්. හොඳයි එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපත්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාර්ජයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මහා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න අභිවාදන සීස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්තෝ සුකම්බලං ආයුරාෝග්‍ය සම්පත්තිය සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තිය සම්පේ සම්පේ හැමදෙනාටම සේවසන